අද දවසෙත් අපි තවත් එක් වැඩසටහන් මාලාවක් වැඩසටහනක් මේ විදිහට පවත්වන්නට මේ සුපින්නතුන් සමග සියලු දෙනාම එකතු වෙන්නේ ලෝතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමුක පද්මයෙන් දේශනා කරන්ට යෙදුණු සුවාසූ දහසක් ධර්මස්කන්ධයේ ඒ ඒ තන විසිරිලා තියෙන භාවනා කර්මස්ථාන හැම සියල්ලක්ම එකතු කරමින් සමස්ත ත්‍රිපිටකයටම පොදු අර්ථ කතාවක් වශයෙන් සලකන්නට පුළුවන් බදන්තාචාර්ය අනුබුද්ධ බුද්ධඝෝෂ මහා ස්වාමිපාදයන්න් වහන්සේ විසින් රචනා කරන්ට යෙදුණු මේ විසුද්ධි මාර්ගය ග්‍රන්ථය අපි හැම කෙනෙක් විසින්ම විශේෂයෙන්ම ධර්ම මාර්ගයේ ගමන් කරන්න බලාපොරොත්තු වෙන සියලුම දෙනා විසින් ඊ타ත්ම වමනාවෙන් පරිශීලනය කළ යුතු දැනගත යුතු භාවනා ග්‍රන්ථයක් ධර්ම ග්‍රන්ථයක් භාවනා කර්මස්ථාන එකතුවක් විදිහට තමයි අපි මේ විසුද්ධි මාර්ගය දකින්නේ. සමස්ත ත්‍රිපිටකයම අලලා ලියවුණු අර්ථ කතාවක් වශයෙන් බුදුගොස් ස්වාමීන් වහන්සේගේ මේ විසුද්ධි මාර්ගය ග්‍රන්ථය අපිට හඳුන්වන්න පුළුවන්. විසුද්ධි මාර්ගය ග්‍රන්ථය ලියවෙන්නේ අපි කවුරුත් දන්නවා අපි මුල ඉඳලම සාකච්ඡා කරා බුද්ධඝෝස් ස්වාමින් වහන්සේ ශ්‍රී ලංකා ද්වීපයට වැඩම කරලා අර්ථකථා රචනා කරන්නට අර්ථකථා මාගදී භාෂාවට සුද්ධ මාගතියකට පරිවර්තනය කරන්නට උන්වහන්සේගේ සාමාර්ථිකතාවය දක්වන්නට මහා විහාරයේ මහරහතන් වහන්සේලා විසින් ඉදිරිපත් කරන්නට යෙදුණු ගාථා රත්න ගාථා රත්නයකට පිළිතුරක් වශයෙන් ඒ ගාථා රත්නය විවරණය කිරීමක් වශයෙන් ඊට ලියන ලද අර්ථ කතාවක් වශයෙන් තමයි විසුද්ධි මාර්ගය රචනා වෙන්නේ. විසුද්ධි මාර්ගය කියන ග්‍රන්ථයේ තියෙන වැදගත්කම සමහර වෙලාවට අපේ වර්තමානයේ ශ්‍රී ලංකාවේ බෞද්ධයන් අතර ප්‍රචලිතයිද බෞද්ධයන් දන්නවද කියන එක අපිට සමහර වෙලාවට ගැටලුවක් බවට පත් වෙනවා. විදේශික රටවල බොහෝ දෙනෙක් විශේෂයෙන්ම අපේ බෞද්ධ තේරවාදී රටවල් වශයෙන් ගත්තොත් බුරුමේ, තායිලන්තේ, කාම්බෝජේ මෙවැනි රටවල් වල විශේෂයෙන්ම විසුද්ධි මාර්ගය කියන ග්‍රන්ථය අපි කියවනවා කියලා දැනගත්තොත්, ඉගෙන ගන්නවා කියලා දැනගත්තොත් ඒ අය විශේෂයෙන්ම සතුටු වෙනවා, අතිශය පැහැදෙනවා ඒ පුද්ගලයන් පිළිබඳව මේ විසුද්ධි මාර්ගය රචනා කරන විසුද්ධි මාර්ගය අපි කියවනවානේ පරිශීලනය කරනවානේ කියලා. මොකද ඒ අය තමන්ගේ භාවනා කර්මස්ථාන පෙළගස්වා ගැනීමට මේ විසුද්ධි මාර්ගය අතිශය ප්‍රයෝජනෙට ගන්නවා උපකාර කරගන්නවා. ඒ විතරක් නෙමෙයි බටහිර ජාතීන් ගත්තහම ත්‍රිපිටකයේ සම්බන්ධයෙන් පරිශන කරන විද්වතුන් කියලා සඳහන් කරන අයත් බොහෝ සෙයින් මේ විසුද්ධි මාර්ගය පරිශීලනය කරනවා. ඒත් විසුද්ධි මාර්ගය තමන්ගේ මූල ග්‍රන්ථයක් වශයෙන් අරගෙන සමහර වෙලාවට අර්ථ කතා පිළිබඳව අධ්‍යයනය කරද්දී පරිශීලනය කරනවා. ඒ අයට සමහර වෙලාවට මේ නිවන් මාර්ගය පිළිබඳ අදහසක් නැතත් පස්වෙනි සියවසාදී අතීතයේ ශ්‍රී ලංකාවේ රචනා වෙච්චි ත්‍රිපිටකයේ විවරණය කරන ග්‍රන්ථ රත්න අතරේ විශේෂ වැදගත්කමක් තියෙන ග්‍රන්ථයක් විදිහට ඒ හැම සියලු දෙනාම විසුද්ධි මාර්ගයේ පුදුමාකාර වැදගත්කමක් ලබා දෙනවා. පුදුමාකාර කැමැත්තක් විශේෂත්වයක් ලබා දෙනවා. ඒ නිසා අපිට වර්තමානයේ විසුද්ධි මාර්ගය පිළිබඳව ඇති වැදගත්කම වර්තමානයේ බොහෝ දෙනෙක් දන්නවද කියන එක අපිට ප්‍රශ්නයක්. ඉතින් මේ වැඩසටහන සකස් වෙන්නේ මේ අවශ්‍යතාවය යුගයේ අවශ්‍යතාවයක් විදිහට සලකලා. යුගයේ අවශ්‍යතාවයක් විදිහට මේ ධර්මය පරිශීලනය කරන පිරිසට ඒ ධර්මය පරිශීලනය කරන්නට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දෙන්නට විශේෂයෙන්ම විසුද්ධි මාර්ගය වැනි ග්‍රන්ථයක් අපි මුලපටන් පිළිවෙලට අධ්‍යයනය කරනවා නම් ඒකේ තියෙන වටිනාකම ඒ ග්‍රන්ථයේ තියෙන ධර්ම කරුණවල ධර්ම රසය අපිට දැනගන්නට අවස්ථාවක් ලබා දෙන්න තමයි මේ වැඩසටහන සංවිධානය වෙන්නේ. ඒ නිසා අපි හැම සිළු දෙනාටම ඊටමත් මෛත්‍රීන ආරාධනය කරන මේක සමහර වෙලාවට සාමාන්‍ය ධර්ම දේශනාවක් තරම් ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම තරම් Tamanට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේක තුල තිබෙන ධර්ම කරුණවල ධර්ම රසය ධර්මයේ විශ්ලේෂණය කරන පින්නතුන්ට පුද්ගලයන්ට මේක දකින්න පුළුවන්. අපි මේ ධර්මයේ පරිශීලනය කරන ධර්මයේ තියෙන ගැඹුර කොච්චරයිද මේ එක ධර්ම කොටසක් කොච්චර බුදුමුවින් විශ්ලේෂණය කරන්න ඇද්ද කියන ලෞතර බුදුරජාණන් වහන්සේ පිළිබඳව අප්‍රමාණ ශ්‍රද්ධාවක් ගෞරවයක් ඇති කරගන්න මේ විසුද්ධි මාර්ග ග්‍රන්ථය පරිශීලනය කිරීම අපිට වැදගත් වෙනවා. ඒ වගේම තමයි සුවිශාල දැනුම් සම්භාරයක් මේක තුල තියෙනවා. ඒ දැනුම් සම්භාරය අපිට විවරණය වෙන්නේ මේ වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යන්නේ. ඉතින් මේ වැඩසටහන සමහර වෙලාවට එක දවසක් අපි මේක බලලා ඉතා කෙටි කාලයකින් අපිට විසුද්ධි මාර්ගය පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වගේම තමයි මේ වැඩසටහන අපි දන්නවා අපිට එක දවසකට පැයක් වැනි කාලයක් තුළ ඉතාම කුඩා ප්‍රමාණයේ සාකච්ඡා කරන්න පුළුවන්. ඒක තමයි මේ ධර්මයේ විවරණය කිරීමේ තියෙන විශේෂත්වය. ඉතින් ඒ නිසා අපි ඊ타ත්ම මෛත්‍රියෙන් හැම සියලු දෙනාටම ආරාධනය කරන්නේ වැඩසටහනත් එක දිගටම රැඳී ඉන්න. මේ වැඩසටහනත් සමග දිගටම ඉඳලා මේ වැඩසටහනේ මේ විසුද්ධි මාර්ගය ග්‍රන්ථය Taman පුළුවන් නම් Taman මිලදීගෙන Taman අපේ තියාගෙන මේක පරිශීලනය කරන්න Tamanට ධර්ම මාර්ගය ගමන් කරන්න විශාල පිටුවහලක් රුකුලක් බවට පත් වේ කියන බලාපොරොත්තු අපි තියෙනවා. ඉතින් මේ බලාපොරොත්තුවත් සමගින් අපි හැම සිළු දිනාටම මේ විශුද්ධි මාර්ගය විවරණය කරන අමතපදන් වැඩසටහනත් සමග එකතු වෙන්න කියන ආරාධනය නැවතත් සිදු කරමින් අද දවසේ අපි පසුගිය වැඩසටහනේ නතර කරපු තැනින් ආරම්භ කරනවා නම් අපි පසුගිය වැඩසටහනේ නතර කරන් තියදුනේ ශීල නිර්දේශයේ ශීලය වර්ග කරන ආකාරයන් කතා කරමින් ඉන්නේ. ඒ අනුව දෙවැදෑරුම් ශීලය තමයි අපි කතා කරේ. අද අපිට දෙවැදෑරුම් ශීලය තමයි ශීලයේ තුන් ආකාරයකට වර්ග කරන්නේ කොහොමද කියන එක තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ. ඒ අනුව අපි මේ වැඩසටහන උදෙසා අපි සකස් කරගත්ත ඉදිරිපත් කිරීමක් තිබෙනවා. ඒත් සමග අපි අද දවසෙත් මේ වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යමු. සීල නිර්දේශය සීල ප්‍රභේද කතා කියන කොටස අපි කතා කරමින් ඉන්නේ. ඒ අනුව පසුගිය සතිය අපි දෙවැදෑරුම් සීලය සීලේ ආකාර දෙකකට වර කරන්නේ කොහොමද කියලා කතා කරා. ඒ අනුව අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සීලය ආකාර හතරකට වර කරන්නේ කොහොමද කියන ඉදිරි කොටස තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව සීලේ වර්ග තුනකට බෙදෙන්නේ කොහොමද කියන කාරණේ තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව මුලින්ම අපිට විසුද්ධි මාර්ගයේ මුණ ගැහෙන්නේ දැන් අපි සාකච්ඡා කරන කොටස අපි මේ පින්නතුන්ට බලා ගන්න අවශ්‍ය නම් පෙන්වුවොත් සීලේ කොටස් කරන සීලේ වර්ග කරන කොටස් අතරේ අපි සාකච්ඡා කරන්නේ අද මේ විසුද්ධි මාර්ගයේ ග්‍රන්ථයේ 10 වෙනි පිටුවේ පාළි විසුද්ධි මාර්ගයේ 10 වෙනි පිටුවේ දෙවෙනි ඡේදයේ ඉඳලා තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ තිකේසු පතමත්තිකේ හීනේන ඡන්දේන චitteන විරියේන විමංසායවා පවතිකං හීනං කියන තැන ඉඳලයි අපි සාකච්ඡා කරන්නේ. ତර සීලය ප්‍රධාන කොටස් තුනකට අපිට බෙදන්න පුළුවන්. හීන සීල, මජ්ජිම සීල, ප්‍රනීත සීල වශයෙන්. ତර හීන සීල, මජ්ජිම සීල, ප්‍රනීත සීල වශයෙන් වර්ග කරනකොට මොකක්ද හීන සීල කියලා කියන්නේ? හීන සීල කියලා කියන්නේ හීනේන ඡන්දේන චිත්තේන විරියේන විමංසායවා පවතිතං හීනං කියලා අපිට පැහැදිලි කරනවා. ඒ අනුව හීන වූ ඡන්ද චිත්ත විරිය විමංසා කියන මෙන්න මේ අංගවලින් සමන්නාගත සීලයට තමයි හීන සීලය කියලා කියන්නේ. එතකොට මොකද්ද හීන වූ ඡන්ද චිත්ත විරිය විමංසාවක් කියලා කියන්නේ? දැන් අපිට මේ ඡන්ද චිත්ත විරිය විමංසා කියලා කියන්නේ 이르දිපාද. එතකොට චන්දචිත්ත විරිය වීමසා කියන මේ සතර 이르දිපාද සතර 이르දිපාද කියලා කියන්නේ යම්කිසි 이르දයක් උපදවා ගන්නට ඒ 이르දිය උදෙසා පවත්නා වූ කොටස් හතරක් තමයි මේ 이르දිපාද වශයෙන් ඡන්ද චිත්ත විරිය වීමංසා කියලා සඳහන් කරන්නේ. ඒ අනුව සීලයක් ආරක්ෂා කරන්නේ අපි මගඵල නිවන් සාක්ෂාත් කරනවා කියන මේ 이르දිය උදෙසා. ඒ 이르දිය සාක්ෂාත් කරගැනීම උදෙසා තමයි මේ ශීලය ආරක්ෂා කර ගැනීමක් තියෙන. මෙතනදී 이르දිය කියන වචනය වරදවා තේරුම් ගන්න හොඳ නැහැ. මෙතන 이르දිය කියලා කියන්නේ මේ ලෞකික 이르දීන් ගැන විතරක් නෙමෙයි. අපි මාර්ගඵල සාක්ෂාත් කිරීම කියන එකත් 이르දියක් කියලා මේ 이르දිපාද කතාවේදී සඳහන් කරන්නේ. ඒ අනුව මගඵල නිවන් සාක්ෂාත් කර ගැනීම එහෙමත් නැත්නම් ධ්‍යාන 이르දි ආදී සසු ලෞකික 이르දිවත් ලබා ගන්නද අපට දැඩි ඡන්දයක් චිත්තයක්, වීරයක්, විමර්ශාවක් පවතින්න ඕනේ. ඡන්දය කියලා කියන්නේ මේ අදාළ 이르දිය උපදවා ගන්න ඒ සඳහා පවත්නා වූ දැඩි කැමැත්ත. දැඩි කැමැත්ත, දැඩි යොමු සිත තමයි යොමු කැමැත්තට තමයි කියන්නේ කුසල ඡන්දයට තමයි කියන්නේ ඡන්දය කියලා කියන්නේ. චිත්ත කියලා කියන්නේ මේ අතිශයින්ම 이르දිය කෙරෙහි නැමුණා වූ සිත කියලා කියන එකයි. ඒ අනුව මම කෙසේ හෝ මේ ධානය මේ මාර්ගඵලය උපදවාගත යුතුයි කියන වශයෙන් ඒ දෙසට නැමුණා වූ සිතට තමයි කියන්නේ චිත්ත කියලා කියන්නේ. වීරිය කියලා කියන්නේ සම්‍යක් ප්‍රධාන කතාවේදී විස්තර කරන සතර සම්‍යක් ප්‍රධාන වීරියට තමයි වීරිය කියලා කියන්නේ. වීමංසාව කියලා කියන්නේ ප්‍රඥාවට. ඒ අනුව යම්කිසි මාර්ගඵලයක් සාක්ෂාත් කරගන්න හෝ ධානාදියක් ලබා ගන්න හෝ යම්කිසි 이르දියක් උදෙසා තමන් තුළ පවත්නා වූ ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියන මේ සතර 이르දි පාදයන් එක්තරා විදිහකට හීන මට්ටමක තියෙනවා නම් ඒ තරම් උත්කෘෂ්ඨ ඡන්ද චිත්ත විරිය විමර්ශාවන් කියන සතර ඉර්ධිපාදයන් නැත්නම් ඒ බඳු සීලයක් අපි කියනවා හීන සීලයක් කියලා. ඒ ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන தත්වයන් මධ්‍යම ප්‍රමාණයෙන් තියෙනවා නම් ඒ බඳු සීලයකට කියනවා මධ්‍යම සීල කියලා. ඒ ඡන්ද චිත්ත විරිය විමර්ශාවන් ප්‍රණීත වශයෙන් තියෙනවා නම් ඒ බඳු සීලයකට කියනවා ප්‍රණීත සීල කියලා. ඒ අනුව අපිට හීන මධ්‍යම ප්‍රනීත කියලා කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියන මෙන්න මේ සතර 이르දිපාදයන් අනුව අපට පුළුවන් සීලය ආකාර තුනකට බෙදන්න හීන සීල, මධ්‍යම සීල, ප්‍රනීත සීල කියලා. ඒ අනුව මේ ඒ වගේම මේ හීන මධ්‍යම ප්‍රනීත කියන වර්ග කිරීමට පාවිච්චි කරන්න පුළුවන් තවත් ආකාරයක් අපිට කියනවා ඊළඟට. ඒ අනුව පළවෙනියෙන්ම මේ ඡන්ද චිත්ත විරිය වීමංසා කියන සතර 이르දිපාදයන් අනුව හීන මජ්ජිම ප්‍රනීත කියලා කොටස් තුනකට සීලය බෙදලා ඊළඟට නැවත වාරයක් අපට මේ සීලේ කොටස් තුනකට බෙදන්න පුළුවන් සඳහන් කරනවා යසකාමතායවා සමාදින්නම් සීලං හීනම් යම් කිසි විදිහකට යසකාමතාය යසකාමතාය කියන වචනය විසුද්ධි මාර්ග ටීකාව පැහැදිලි කරනවා කිත්ති සිලෝකාබිරතියා පරිවාරිච්ඡායවා කියලා. ඒ කියන්නේ කීර්ති ප්‍රශංසා කැමැත්තෙන් කීර්ති ප්‍රශංසා කැමැත්තෙන් එහෙමත් නැත්නම් පිරිවෙර අපේක්ෂාවෙන් රකින්නා වූ සීලයකට කියනවා හීන සීලයක් කියලා. ඒ අනුව හීන සීල කියලා කියන එක යම්කිසි කෙනෙක් සීලයක් රකින්නවා නම් මම මේ සීලය රැකීම නිසා මගේ කීර්තිය පැතිරෙයි. මිනිස්සු මං හොඳ කෙනෙක් කියලා හිතයි. අනෙක් අය මට ගරු කරයි. අනෙක් අය මං මම්ව මම වට රොක් වෙයි එකතු වෙයි මගේ සීලය නිසා මෙන්න මේ විදිහට බලාපොරොත්තුෙන් සීලයක් රකින්නවා නම් ඒ සීලය හීන සීලය කියලා සඳහන් කරනවා මජ්ජිම සීල කියනවා පුඤ්ඤඵලකාමතාය මජ්ජිමං පින්ඵල කැමැත්තෙන් යම්කිසි කෙනෙක් සීලයක් රකින්නවා නම් ඒ සීලයට කියනවා මධ්‍යම සීලය කියලා ඒ කියන්නේ යම් කෙනෙක් හිතනවා සීල් රැකීම කියලා කියන්නේ පිනක් ඒ නිසා පිනක් උදෙසා සීල් රකින්න ඕනේ කියලා දැන් සමහර කෙනෙක් සීල් රකින්නේ තමන්ගේ කීර්තිය ප්‍රශංසාව පිරිවර මේව බලාපොරොත්තුෙන් වෙන්න පුළුවන් එහෙමනම් ඒ පුද්ගලයාගේ සීලය හීන සීලයක් තවත් සමහර කෙනෙක් සීල් රකින්නේ මට පිනක් රැස් වෙන්න කියලා මේ පිනක් රැස් වෙන්න කියලා බලාපොරොත්තුෙන් සීල් රකින්නවා නම් ඒකට කියනවා මධ්‍යම සීලයක් කියලා ඒ වගේම තමයි තවත් යම් කිසි නුවණැත්තෙක් සිල් රකින්නවා කත්තබ්බ මේ විදන්ති අරිය භවන් නිස්සාය සමාධින්නම් පරිත්තම් යම්කිසි කෙනෙක් මේ සීලය රැකීම මා විසින් කළ යුතු දෙයක්මයි කියන බලාපොරොත්තුවෙන් ආර්ය භාවය නිසා වෙන්නේ. ඒ කියන්නේ මා වෙන්නේ කොහොමද මෙබඳු සීලයක් මෙබඳු පවක් කරන්නේ? මෙබඳු දෙයක් කරන්නේ කොහොමද කියලා පවට පිළිකුල් කිරීම වශයෙන් යම්කිසි කෙනෙක් සීලය රකිනවා. ඒ සීලය රකින්න එතකොට අරිය භවන් නිස්සාය ආර්ය භවෙ නිසා වෙන්නේ. ආර්ය භවෙ බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්නම් මගඵල නිවන් සාක්ෂාත් කරගන්න. මම මගපල නිවන් සාක්ෂාත් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් මම නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනෙක් නිවන් දකින්න බලාපොරොත්තු වෙන මම වාගේ කෙනෙක් කොහොමද මේ සීලේ කඩාගන්නේ කියන බලාපොරොත්තු වෙන්නේ. එහෙම අදහසකින් යම් කෙනෙක් සීල් රකින්නවා නම් අන්න ඒ සීල් රකින්න කෙනාට කියනවා එයාගේ සීලය ප්‍රණීත සීලයක් කියලා කියනවා. ඒ අනුව ඔන හීන මධ්‍යම ප්‍රණීත කියන තවත් ආකාරයකට වර කරන්න පුළුවන්. එක්කෝ පිරිවර ලාභ ලාභ කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වෙන සීලයක් නෝනම් ඒක හීන සීලයක්. එහෙම නැත්නම් පින් බලාපොරොත්තු වෙන සීලයක් නෝනම් ඒක මධ්‍යම සීලයක්. එහෙමත් නැත්නම් මෙය මා විසින් මේ මගපල නිවන් සාක්ෂාත් කරන්න කල යුතුයමයි කියන බලාපොරොත්තුවකින් සීල රකින්නවා නම් ඒ සීලය ප්‍රණීත සීලයක් කියලා කියනවා. තවත් විදිහකට මේ හීන මධ්‍යම ප්‍රණීත කියන වර්ග කිරීම කරන්න පුළුවන්. පළවෙනියට අපිට කියනවා අත්තුක්කංශන පරවම්බනාදීහි උපක්ඛිලිට්ඨං. ඒක අපිට විසුද්ධි මාර්ගයේ සඳහන් කරනවා අහමස්මි සීල සම්පන්නෝ ඉමේ පනඤ්ඤේ භික්ඛු දුස්සීලා පාප ධම්මාති. එවං අත්තුක්කංශන පරවම්බනාදීහි උපක්ඛිලිට්ඨං වා හීනං. අහමස්මි සීල සම්පන්නෝ මමම තමයි සීල සම්පන්න වෙන්නේ. ඉමේ පන අඤ්ඤේ භික්ඛු දුස්සීලා පාප ධම්මා. අනෙක් අය දුසිල්වත්. අනෙක් අය ලාමක ධර්ම තියන අය. මෙන්න මේ විදිහට තමන් විතරක් සීල් රකින්නවා කියලා තමන් විතරක් සීලවත් කියලා බලාපොරොත්තු වෙන්නේ. එහෙම සීලයක් රකින්නම නම් තමන්ගේ අදහසක් තියෙනවා අනෙක් හැමෝම දුසිල්වත්. මම තමයි සිල්වත් කියලා. අන්න ඒ අදහසින් යම් කෙනෙක් සිල් රකින්නවා නම් ඒකට කියනවා අත්තුක්කංශන පරවම්බන කියලා කියනවා. අත්තුක්කංශන කියලා කියන්නේ ආත්මය තමන්ව උක්කංශන ඔසවලා තියෙනවා. පරවම්බන කියන්නේ අනෙක් අය පහත් කරනවා. අනෙක් අයට ගර්හ කරනවා. ඒ අනුව තමන්ව උසස් කොට සැලකීම වශයෙන් අනෙක් අයට පහත් කොට ගරිහා කිරීම වශයෙන් යම් කෙනෙක් සීලය රකිනවා නම් මමයි සිල්වත් අනෙක් අය සිල්වත් නැහැ කියලා හිතනවා නම් ආන් ඒ සීලයට කියනවා හීන සීලයක් කියලා. ඒකයි කියවේ අත්ත්ුක්කසන පරවම්මනාදීහි උපක්ඛිලිත්තං. උපක්ඛිලිත්තං කියන්නේ කිලිටි වූ කියන එක. කිලිටි වූ සීලය හීන සීලයක්. මජ්ජිම සීල කියලා කියනවා අනුපක්ඛිලිත්තං ලෝකයන් සීලං මජ්ජිමං. ඒ විදිහට අත්ත්ුක්කංශන පරවම්බන කියන මේ දේවල් වලින් එහෙමත් නැත්නම් අනිකුත් වෙන කෙලෙස් ධර්ම වලින් කිලිටි නොවුණු සීලයක් තියෙනවා නම් ඒ කිලිටි නොවුණු සීලය අතර තියෙන්න පුළුවන් ලෞකික සීලයක් තියෙන්නත් පුළුවන් ලෝකෝත්තර සීලයක් තියෙන්නත් පුළුවන්. දැන් ලෝකෝත්තර සීලය කියලා කියන්නේ ලෝකෝත්තර මගඵල නිවන් සාක්ෂාත් කිරීමේදී තියෙන සීලය. ලෝකෝත්තර මගඵල නිවන් සාක්ෂාත් කරන පුද්ගලයාගේ මේ ලෝකෝත්තර සීලය කියලා කියන එක කොහොමඩත්ම අත්තුංකසන පරවම්බන ආදී කෙලෙස් වලින් විනිර්මුක්තයි. ඒ නිසා අත්ත්ුක්කංශන පරවම්බන ආදී කෙලෙස් වලින් විනිර්මුක්ත වෙච්ච සීලය ලෞකික වෙන්නත් පුළුවන් ලෝකෝත්තර වෙන්නත් පුළුවන්. ඒ අතරේ ලෞකික කොටස ලෞකික සීලයට කියනවා ආන් ඒක මධ්‍යම සීලය කියලා කියනවා. ඒ අනුව හීන මජ්ජිම ප්‍රණීත කියලා වරක් කරද්දී මේ අත්ත්ුක්කංශන පරවම්බන ආදීන් කිලිටි වුණා නම් සීලය ඒක හීන සීලයක්. අත්ත්ුක්කංශන පරවම්බන ආදී කෙලෙස් වලින් කිලිටි නොවෙච්ච සීලය අතරේ තියෙන ලෞකික සීලය මධ්‍යම සීලය ලෝකෝත්තර සීලය කොහොමඩත් අත්ුම්කසන පරමමන වලින් තොරයි ඒ සීලය ප්‍රණීත සීලය කියලා කියනවා. ඒ වගේම තමයි තවත් විදිහකට අපිට හීන මජ්ජිම ප්‍රණීත කියලා වරක් කරන්න පුළුවන්. සමහර කෙනෙක්ගේ සීලේ රැකීම තියෙනවා තණ්හා වශයෙන්වා භවුහු ගත්තායවා පවතිතම්. සමහර කෙනෙක්ගේ සීලේ තියෙනවා තෘෂ්ණා වශයෙන්. මේ සීලේ රැකීම වශයෙන් මට සම්පත් ලැබෙයි. බොහෝ දෙනෙක් මට ගරු සම්මාන කරලා ඒක නිසා මට ලාභ කීර්ති ප්‍රශංසා ලැබිලා ඒ වාගේ මට නොඑක් නොඑක් භවභෝග සම්පත් ලැබෙයි මගේ සීලය රැකීම නිසා සමහරලාවට හිතනවා බුදුරජාණන් වහන්සේගේ සීලය පිළිබඳ ආනිසංශය අපි කිව්වා අපි සඳහන් කරා අපමාදාදී කරනම් මහන්තම් භෝගක් හන්දම් අධිගච්ඡති අප්‍රමාදයේ කියන හේතුවෙන් මහත් භෝගස්කන්ධයක් ලැබෙනවා කියලා. ඉතින් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන කෙනෙක් හිතනවා මම ලාභ සත්කාර ලබා ගන්න. එහෙම නැත්නම් මගේ භවභෝග සම්පත් වැඩි දියුණු කරගන්න සිල් රැකලා පුළුවන්. ඒ නිසා මම භවභෝග සම්පත් වැඩි දියුණු කරගන්න සිල් රකින්නවා කියලා. අන්න එහෙම හිතාන සිල් රැකුවොත් එහෙම ඒ සීලයට කියනවා හීන සීලයක් කියලා. ඒ වගේම තමයි අත්නෝ විමුක්තත්හය පවත්ිතං තමන්ගේ විමුක්තිය පිණිස. ඒ කියන්නේ අන් අය සසරින් එතර කරවන්න නෙමෙයි. තමන්ගේ සසරෙන් ඈතර වීම පිණිස මෙන්න මේ තමන්ගේ විමුක්තිය පිණිස තමන් සීලයක් රකින්නවා නම් ඒ සීලය කියනවා මධ්‍යම සීලය කියලා. තමන්ගේ විමුක්තිය පිණිස සීල රකින්නේ ශ්‍රාවකයන් වහන්සේලා සහ පසේ බුදුරජාණන් වහන්සේලා. ශ්‍රාවකයන් වහන්සේලා තමන්ගේ විමුක්තිය පිණිසයි සීල රකින්නේ. තමන්ට නිවන් දකින්නයි සීල රකින්නේ. පසේ බුදුරජාණන් වහන්සේලා තමන්ට නිවන් දකින්නයි සීල රකින්නේ. හැබැයි මහබෝසතාණන් වහන්සේලා අනෙක් අය සසරෙන් ඈතර කෙරවීම කියන මහා කරුණාවෙන් තමයි සීල් රකින්නේ. ඒ උතුම් බුද්ධත්වයට පත් වෙන්න. ඒ නිසා තමන්ගේ විමෝක්ෂය පිණිස සීල් රකින ශ්‍රාවකයන් වහන්සේලාගේ සීලය, පසේ බුදුරජාණන් වහන්සේලාගේ සීලය, ඒකට කියනවා මධ්‍යම සීලය කියලා. ඒ වගේම පාරමිතා සීලය සබ්බ සත්තාන විමුක්තත්හාය පවත්ිතම් පාරමිතා සීලං සියලු සත්වයන්ගේ විමෝක්ෂය පිණිස පවත්නා ලද පාරමිතා සීලය ඒ පාරමිතා සීලයට කියන ප්‍රණීත සීලය කියලා. ඒ විදිහටත් අපිට හීන මජ්ජිම ප්‍රනීත විදිහට මේ සීලය වර්ග කරන්න පුළුවන්. ඒ අනුව සීලය හීන මධ්‍යම ප්‍රනීත විදිහට වර්ග කරන ආකාර කිහිපයක් කතා කරා. හීන මධ්‍යම ප්‍රනීත සීල කියලා වර්ග කරද්දී පළවෙනියෙන්ම ඡන්ද චිත්ත විරිය වීමංසා කියන දේවල් හීන වශයෙන් තියෙනවා නම් හීන සීල, මධ්‍යම නම් මධ්‍යම සීල, ප්‍රනීත නම් ප්‍රනීත සීල කියලා කියනවා. ඒ වගේම තවත් විදිහට පිරිවර යස කීර්ති ප්‍රශංසා කැමැත්තෙන් රකින්න සීලය හීන සීලය, පින් බලාපොරොත්තුෙන් රකින්න සීලය මධ්‍යම සීලය, ආර්ය භාවයේ බලාපොරොත්තුෙන් මේ කල යුතුයමයි කියන දහසින් සීල රකින්නවා නම් ඒකට ප්‍රණීත සීලය කියලා කියනවා. දැන් හිතන්න සමහර වෙලාවට අපි මේ සීලය කියලා සලකන අපේ සමහර සිල්පද අන්‍යාගමික පුද්ගලයන් ගාවත් තියෙනවා. දැන් එතකොට අද සමහර වෙලාවට සමහර කෙනෙක් මේ සියලුම දේවල් එකට සංසන්දනය කරන්න ගිහිල්ලා සමහර වෙලාවට මේ ආගමික එක එක ආගම් වලට බැඳෙන්න අවශ්‍ය නැහැ හැමතැනම තියෙන වැදගත් දේ ගත යුතුයි කියන මේ උපේක්ෂා සහගත සිතිල්ලෙන් ඉන්න අය සමහරලාට සංසන්දනය කරලා කියනවා ක්‍රිස්තියානි ආගමෙත් තියෙනවනේ සතුන් මරන්න එපා කියලා කියනවා. එහෙම නැත්නම් එයාලගේ දසපනත හෝ යම් කිසි දෙයක් තුල තියෙනවා මේ අපේ පන්සිල් වල තියෙන යම් යම් කොටස් තියෙනවනේ. ඒ නිසා ඒකත් හොඳයිනේ කියලා සමහර කෙනෙක් සමාන විදිහට කල්පනා කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕනේ මේ ක්‍රිස්තියානි එහෙම නැත්නම් අන්‍යාගමික කෙනෙක් යම්කිසි සිල්පදයක් රකිනවා නම් ඒ සිල්පදේ රකින්න කෙනා ඒ සිල්පදේ රැකීම හේතුවෙන් නිවන් දකින්නේ නැහැ. ඒ පුද්ගලයාගේ නිවනට ඉස්සරලා බෞද්ධ කෙනා ඒ සිල්පදේ රැකලා නිවන් දකිනවා. හේතුව තමයි මේ ක්‍රිස්තියානි ආගමේ කියලා එහෙම නැත්නම් අපි ඒ වචනය සඳහන් කරන්නත් අපි අන්‍යාගමික කියලා ගත්තොත් අන්‍යාගමික පුද්ගලයෙක් යම් කිසි සීලයක් රකිනවා නම් ඒ අන්‍යාගමික පුද්ගලයාගේ සීලය රැකීම තුළ තියෙන්නේ ඒ ඒ අයගේ ආගමික භක්තියක්, ඒ අයගේ යම්කිසි වෙනත් බලාපොරොත්තුවක් එහෙම තියෙනවා. එහෙම නැත්නම් මේ කල යුතු හොඳ නැති දෙයක් කියලා හිතලා කරන දෙයක් වෙන්න පුළුවන්. හැබැයි අපේ බෞද්ධ කෙනෙක් සිල් රකින්නේ නිවන් දකින්න බලාපොරොත්තු වෙනවා. බෞද්ධ කෙනෙක් නිවන් දකින්න බලාපොරොත්තු වෙන භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ සීල සමාධි ප්‍රඥා කියපු නිවන් මාර්ගයේ ගමන් කරද්දී අනිවාර්යෙන්ම සිල් රැකිය යුතුමයි කියන අදහසින් යම් කෙනෙක් සිල් රකින්නවා නම් ආන්ගේ සීලය රකින්න පුද්ගලයා අර අන්‍යාගමික පුද්ගලයෙක් ඉස්සරලා නිවන් දකින්නේ ඒ නිසයි. අන් ඒ හින්දා අපි මේ හීන ප්‍රනීත මධ්‍යම වශයෙන් සීලේ වර්ග කිරීමේ තියෙන වැදගත්කම මේක අපි දැනගන්න ඕනේ. අපි රකින්න සීලේ හීන සීලයක්ද මධ්‍යම සීලයක්ද ප්‍රනීත සීලයක්ද කියලා. අත්ත්ුක්කංශන පරවම්මනා ආදීන් කිලිටි වෙලා තියෙනවා නම් ඒක හීන සීලයක්. නොකිලිටි නම් නොකිලිටි ලෞකික සීලයේ මධ්‍යමයි ලෝකෝත්තර ප්‍රනීතයි. ඒ වගේම තෘෂ්ණාව වශයෙන් රකින්නවා නම් හීන සීලයක්. තමන්ගේ විමුක්තිය වෙනස රකින්නවා නම් ඒක මධ්‍යම සීලයක්. සියලු සත්‍යංග විමුක්තිය වෙනස රකින්නවා නම් ඒක ප්‍රණීත සීලයක්. ඒ වගේම ඊළඟ මේ ටික වර්ග කිරීම අතරේ සීලේ කොටස් තුනකට වර්ග කරන ඊළඟ වර්ග කිරීම යටතේ ඊළඟ කොටස් තුන තමයි අත්තාධිපතෙය, ලෝකාධිපතෙය, ධම්මාධිපතෙය කියලා කියනවා. ඒතර සීලය අපිට වර්ග කරන්න පුළුවන් කොටස් තුනකට අත්තාධිපතෙය සීලය, ලෝකාධිපතෙය සීලය සහ ධම්මාධිපතෙය සීලය කියලා. මොකද්ද අත්තාධිපතෙය සීලය කියලා කියන්නේ? අත්තනෝ අනනුරූපං පජහිතුකාමේන අත්ත ගරුණා අත්තනිගාර වේන පවතිකං අත්තාදිපතේයං අත්තනෝ අනනුරූපං තමන්ට සුදුසු නොවන තමන්ට අසාරුප්‍ය වන දේ පජහිතුකාමේන ඒක දුරු කරනු කැමැත්තෙන් ඒක අතහරනු කැමැත්තෙන් අත්ත ගරුණා තමන්ව ගුරු කරගෙන තමන්ව මුල් තැන තියාගෙන අත්තනිගාර වෙන තමන් කෙරෙහි තියෙන ගෞරවයෙන් පවත්ිතම් ඒ විදිහට යම් කිසි සීලයක් රකිනවා නම් ඒකට කියන අත්තාධිපතිය සීලයක් කියලා. අත්තගරු කියලා කියන්නේ ලැජ්ජාධික පුද්ගලයෙක්. ඒතොර යම් කෙනෙක් යම් කිසි කෙනෙක් සීල් රකිනවා නම් ලැජ්ජාවාදික භාවය නිසා. ලැජ්ජාවාදික භාවය කියලා කියන්නේ Tamanට මේ සීල් රකිනවා කෙනෙක් මේක මහා ලැජ්ජ නැති වැඩන්නේ. සීල් කඩා ගන්නවා කෙනෙක් මේ බොහොම මහා ලැජ්ජ නැති වැඩන්නේ. අපි හිතමු සතුන් මරනවා කියලා කියන එක සතුන් මරනවා කියන එක මහා ලැජ්ජ නැති වැඩන්නේ. එහෙම නැත්නම් සොරකම් කරනවා කියන එක මහා ලැජ්ජ නැති වැඩන්නේ. ඒ බඳු දේවල් කරන එක මට හොඳ නෑනේ කියන අදහසින් තමන්ව උසස් කරලා සැලකගෙන තමන්ව ගුරු තැන තියාගෙන තමන් පිළිබඳ ගෞරවයෙන් යම් කෙනෙක් සීලයක් රකින්නවා නම් ආන් ඒ සීලයට කියනවා අත්තාදිපතේය සීලය කියලා. එතකොට කල්පනා කරනවා මං වැනි පුද්ගලයෙක් මේ පව් කරනවා කියන එක හොඳ නෑ. මං වැනි පුද්ගලයෙක් මෙහෙම පව් කරොත් මේක සුදුසු නෑ කියලා කල්පනා කරලා සීල් රකින්නවා නම් අන්න ඒකට කියනවා අත්තාදිපතේය සීලයක් කියලා. ලෝකාධිපතිය ශීලය කියලා කියන්නේ ලෝකගරුණා. ලෝකාපවාදම් පරිහරතු කාමේන ලෝකගරුණා ලෝකේ ගාර වෙන පවතින ලෝකාධිපතියන්. ඒතර ලෝකාපවාදය මගහරින්න. ලෝකයා අපිට දොස් කියයි මේවා කරාම. මිනිස්සු අපිට බනිනවා මේවා කරාම. මෙන්න මේ පුද්ගලයා. ඒකට කියනවා ලෝකාපවාදයට දියෙන්නේ ලෝකයා ගරු කරගෙන ප්‍රඥා සීලයට කියනවා ලෝකාධිපතිය සීලය කියලා. ලෝකගරු කියන පුද්ගලයා පැහැදිලි කරනවා ලෝකගරු කියලා කියන්නේ ඔත්තප්පාදි පුද්ගලයෙක් කියලා කියනවා. ඒ කියන්නේ බයයි. පවට බය කියලා කියන එක. දැන් අපි අත්තගරු කියලා කියන්නේ ලැජ්ජාධිකෝ කියලා කියනවා. ඒ කියන්නේ පවට ලැජ්ජයි. ඒතර පව් කරන්න ලැජ්ජා පුද්ගලයා තමයි තමන්ගේ ලැජ්ජාව නිසා තමන්ට මෙහෙම කරන එක සුදුසු නෑනේ මට ලැජ්ජාවක් නෙමේක කියන අදහසින් සීල රකිනවා. එතකොට ඒක අත්තාධිපතියේ සීලයක්. තව සමහර කෙනෙක් ලෝකයාට බයයි. අපි මෙහෙම කරොත් එහෙම අපිට ලෝකයාගෙන් බැනුම් අහන්න වෙයි. අපිට ලෝකයාගෙන් දොස් අහන්න වෙයි කියන අදහසෙන් ලෝකයාට බයයි සිල් රැකීම. අන්න ඒක පවට බිය නිසා තමයි කරන්න කියනවා. ආන් එහෙම ලෝකයේ පිළිබඳ ගෞරවයෙන් පවත්නා සීලයට ලෝකාධිපතිය සීලය කියලා කියනවා. ධම්මාධිපතිය සීලය කියලා කියන්නේ ධම්ම මහත්තම් පූජේතු කාමේන. ධර්ම මහත්වයේ පුදනු කැමැත්තෙන් ධම්ම ගරුණා ධම්මගාර වෙන පවතිතන් ධර්මයේ ගෞරවයෙන් යුතුව ධර්ම ගෞරවයෙන් යුතුව රක්නා සීලයට කියනවා ධම්මාධිපතේය සීලය කියලා. ඒතර ධම්මාධිපතේය කියලා කියන්නේ කල්පනා කරන මේ ධර්මය කියලා කියන එක මහා අනුභවයි. ඒ කාන්තෙන්න නීයානිකයි, නෛර්යානිකයි. නිවනට යොමු වෙච්ච දෙයක්මයි. ඒ නිසා මේ ප්‍රතිපත්තිය පූර්ණේ කරන්න ඕනේ නිවන් දකින්න. ඒ නිසා මේ ප්‍රතිපත්තිය මම පූර්ණේ කරනවා. ඒ සීල සම්පදායෙන් මම ධර්මයේ පුදනවා කියලා මෙන්න මෙහෙම ධර්මයේ තියෙන ගෞරවය සලකලා ධර්ම මහත්ය සලකලා මගේ සීලයෙන් මම ධර්මයේ පුදනවා කියන අදහසින් නිතුව යම් කෙනෙක් සීලය රකින්නවා නම් ඒකට කියනවා ධම්මාධිපතේය සීලය කියලා. ඒ අනුව අපිට සීලය තවත් ආකාර තුනකට බෙදන්න පුළුවන්. අත්තාධිපතේය, ලෝකාධිපතේය, ධම්මාධිපතේය කියලා. ඊළඟට මේ ටික අතරේ තියෙන ඊළඟ ටිකේ තමයි පරාමත්ත, අපරාමත්ත, පටිප්පස්සද්ද සීලය කියලා. පරාමට්ට සීල, අපරාමට්ට සීල, පටිප්පස්සද්ද සීල කියලා. පරාමට්ට කියලා කියන්නේ තණ්හා දිට්ඨිහි පරාමට්ටත්තා පරාමට්ටම්. තෘෂ්ණා දෘෂ්ටීන් වලින් පරාමර්ශණය කරන ලද නිසා තෘෂ්ණා දෘෂ්ටි වලින් අල්ලාගත්ත නිසා ඒ සීලය කරන පරාමට්ට සීලය කියලා. දැන් අපිට මතක නම් සීලය පිළිබඳ දුක කතාවේදී දෙවෙනි දෙවැදෑරුම් සීල කතාවේදී සඳහන් කරන්නට යෙදුනා නිශ්චිත සීල අනිශ්චිත සීල කියලා කොටස් දෙකක්. නිශ්චිත සීලය කියලා කීවේ තෘෂ්ණා ආදිය එහෙම නැත්නම් තෘෂ්ණාව දෘෂ්ටිය නිශ්චය කරගත්තු සීලය නිශ්චිත සීලය කියලා කියවා. තෘෂ්ණා දෘෂ්ටිය නිශ්චය කරගත්තු නැති සීලය අනිශ්චිත සීලය කියලා කියවා. මෙන්න මෙතන කියපු මේ නිශ්චිත සීලය තමයි මේ පරාමත්ත සීලය කියලා මෙතනදී සඳහන් කරන්නේ. ඒ අනුව පරාමත්ත සීලය කියලා කියන්නේ තෘෂ්ණාවෙන්, දෘෂ්ටියෙන්, මේ ආදී තෘෂ්ණා, දෘෂ්ටි, මාන කියන මෙන්න මේ දේවල් වලින් පරාමර්ශණය කරගත් සීලයට කියනවා පරාමට්ට සීලය කියලා. කල්පනා කරනවා මගේ සීලය මේක අනුතෘෂ්ණාවෙන් කල්පනා කරනවා මම සිල් රකින්නවා කියලා කල්පනා කරනවා අනු සත්‍යයක් පුදුලෙක් ඉන්නවා කියන දිත්තේන් කල්පනා කරනවා එහෙම නැත්නම් මාණයෙන් කල්පනා කරනවා මම තමයි සිල් රකින්න අනිත් අය සිල් රකින්නේ කියලා මේ විදිහට මානයක් උපදව ගන්නවා මේ තණ්හා වලින් දික්ටි වලින් මානයන්ගෙන් අල්වාගෙන පරාමර්ශණය කරන ග්‍රහණය කරගත්තු සීලයක් තියෙනවා නම් මෙන්න මේකට කියනවා පරාමත්ත සීලයක් කියලා. පුතුජන කල්යාණකස්ස මග්ග සම්භාර භූතං සේකානංච මග්ග සම්පයුත්තං අපරාමත්තං අපරාමත්ත සීලය කියලා කියන මොකද්ද? ප්‍රතක්ජන කල්යාණක පුද්ගලයන්ගේ මාර්ගය මාර්ගයේ පිනිස පුරුන් ලබන සීලය මග්ග සම්භාර භූතං කියලා කියන්නේ ඒකයි. පෘථග්ජන කල්යාණ පුද්ගලයා පෘථග්ජන ශීලවන්ත පුද්ගලයා මේ පුද්ගලයා මාර්ගයේ පිනිෂ ආර්ය මාර්ගයේ පිනිෂ පුරණ සීලයක් තියෙනවා නම් ඒක ඒ විතරක් නෙවෙයි සේකානංච මග්ග සම්පයුත්තම් ශෛක්ෂ පුද්ගල ශෛක්ෂ පුද්ගල කියලා කියන්නේ අරහත් පුද්ගලය මේ අරහත් පුද්ගලයන්ගේ මාර්ග සම්ප්‍රයුක්ත සීලය ඒ මාර්ග සම්ප්‍රයුක්ත සීලයට කියනවා මේ දෙකේම එකතුවට කියනවා අපරාමත්ත සීලය කියලා ඒ අනුව කල්යාණ පෘ탁ජන පුද්ගලයන්. කල්යාණ පෘ탁ජන පුද්ගලයෝ කියලා කියන්නේ සියලු පෘ탁ජන පුද්ගලයෝ ඔක්කොම අපි එකට ගත්තොත් එහෙම මේ සියලු පෘ탁ජන පුද්ගලයෝ අතර ඉන්නවා කල්යාණ පුද්ගලයෝ ඉන්නවා අකල්යාණ පුද්ගලයෝ ඉන්නවා. කියන්නේ යහපත් පුද්ගලයෝ ඉන්නවා අයහපත් පුද්ගලයෝ ඉන්නවා. එතකොට කල්යාණ පෘ탁ජනය කියන පුද්ගලයා පෘ탁ජන පුද්ගලයෙක් විදිහට ඉඳගෙනම යහපත් ශීලාදී ගුණයන්ගෙන් සමන්නාගතයි. ඒතර ඔහු පෘ탁ජන පුද්ගලයෙක් පෘ탁ජන පුද්ගලයෙක් විදිහට ඉඳගෙන කල්යාණ ශීලාදී ගුණයන්ගෙන් සමන්නාගතයි. ඒ පුද්ගලයා පෘ탁ජන කල්යාණ පුද්ගලයෙක් කියලා. එහෙම නැත්නම් කල්යාණ පෘ탁ජනය කියලා. කල්යාණ එහෙම නැත්නම් කල්යාණ ශීල් පෘ탁ජන ශීලවන්තයා කියලා කියනවා. මෙන්න මේ පුද්ගලයා නිවන් උදෙසා Tamanගේ පිළිවෙත් පුරාගෙන යන කෙනෙක්. ඒ නිවන් උදෙසා පිළිවෙත් පුරාගෙන යනකොට සෝවාන් ආදී ආර්ය මාර්ගයන් ලබනු පිණිස යම්කිසි සීලයක් පුරනවා නම් ආන් ඒ පුරණ සීලයට කියනවා අපරාමත්ත සීලය කියලා. ඒ විතරක් නෙමෙයි ශේඛාණං ශෛක්‍ය පුද්ගලයන් ශෛක්‍ය පුද්ගලයන් කියන්නේ අරහත් පුද්ගලයන් ඒ අරහත් පුද්ගලයන්ගේ මාර්ග සම්ප්‍රයුක්ත සීලය මාර්ග සම්ප්‍රයුක්ත සීලය කියලා කියන්නේ මාර්ග චිත්තෝත්පාදයන්ගේ ලැබෙන සීලය සීලය කියලා කිව්වහම එතනදී අපි සඳහන් කරන්නේ විරති විරති චෛතසික ඒ වගේම චේතන ආදී චෛතසික ඒ මාර්ග චිත්තයක ශෛක්‍ය පුද්ගලයාගේ මාර්ග චිත්තේ තියෙන විරති චේතන ආදී චෛතසික තෘෂ්ණා දෘෂ්ටි විදිහට පරාමර්ශණය කරලා නැහැ පරාමර්ශණය කරන්නේ නැති නිසා ඒකට කියනවා අපරාමත්ත සීලය කියලා කියනවා. ඒ වගේම තියෙනවා සේකා සේකහනම් ඵල සම්පයුක්තං. සෛක්ෂ වෙන්න පුළුවන්, අසෛක්ෂ වෙන්න පුළුවන්. ඒ ඕනෑම කෙනෙක්ගේ ඵල සම්ප්‍රයුක්ත සීලය. ඒ කියන්නේ ඵල චිත්තෝත්පාදයන්ගේ ලැබෙන විරති චේතනා ආදී චෛතසික ධර්මයන් තියෙනවා නම් ඒ විරති චේතනා ආදී චෛතසික ධර්මයන් පටිපස්සද්ද සීලය කියලා කියනවා. පටිපස්සද්ද කියන වචනේ එතට කියන්නේ ඇයි? අපිට ටීකාවේ සඳහන් කරන තස්ස තස්ස කිලේශ දරතස්ස පටිපස්සම්බනතු වූපන සමන්තෝ පටිපස්සද්දම්. ඒ ඒ කෙලෙස් දරතයන් කෙලෙස් දැඩි භාවයන් පටිපස්සම්බනේ කරන නිසා සංසිඳුණු නිසා මේකට පටිපස්සද්ද සීලය කියලා කියනවා කියලා කියනවා. ඒ අනුව පරාමත්ත අපරාමත්ත පටිච්චසද්ද වශයෙන් අපිට සීලය බෙදන්න පුළුවන් ආකාර තුනකට. ඊළඟට සීලය ආකාර තුනකට බෙදන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි විසුද්ධ සීල, අවිසුද්ධ සීල, වේමතික සීල වශයෙන්. විසුද්ධ සීල කියලා කියන්නේ මොකක්ද? යම් ආපත්‍තින් අනාපජ්ජන්තේන පූරිතං ආපජ්ජිත්වා පුන හතපටිකම්මන්තං. එතකොට ආපත්‍තින් අනාපජ්ජන්තේන පූරිතං ඇවතකටපත් වෙන්නේ නැතිව සිල් රකින්නවනම් කියන්නේ සිල්පදයක් කඩාගන්නේ නැතුවම සිල් රකින්නවනම් එහෙමත් නැත්නම් ආපජ්ජිත්වා පුනකටපටිකම්මං ආපජ්ජිත්වා පුනකටපටිකම්මං කියලා කියන්නේ සමහර වෙලාවට උපසම්පදා භික්ෂුන් වහන්සේලාට සමහර සිල්පද තියෙනවා යම් කිසියකින් අපිට කැඩුනොත් නැවත ප්‍රතිකර්මයක් කරගන්න පුළුවන් ඒ ඇවත දේශනා කරලා තවත් උපසම්පදා භික්ෂුන් වහන්සේ කෙනෙක් ළඟ ඒ ඇවත දේශනා කරලා ඒ ඇවතෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ ඇවත පිරිසිදු කරගන්න පුළුවන්. ඒකට කියනවා ප්‍රතිකර්ම කරනවා කියලා. ඒ අනුව ඉතින් ශික්ෂාපද කොටස් වලට බෙදනවා. චෙජ්ජගාමිනී කියලා ඇවත් තියෙනවා පරාජික ඇවත් කියන ඒවා. මේ චෙජ්ජගාමිනී කියන පරාජික ඇවත් කැඩුනොත් එහෙම නැවත ප්‍රතිකර්ම කරන්න බෑ. වුට්ටහන ගාමිනී කියලා තියෙනවා සංඝාදිශේෂ කියන ඇවත් කොටසක්. මේවට ප්‍රතිකර්ම කරන්න නැගී සිටීමේ ක්‍රියාදාමයක් අනුගමනය කරලා දීර්ඝ ක්‍රියාදාමයක් අනුගමනය කරලා නැගී සිටින්න පුළුවන්. ඒවට කියන වුට්ටහන ගාමිනී ශික්ෂාපද කියලා. දේශනා ගාමිනී කියලා ශික්ෂාපද විශේෂයක් තියෙනවා. ඒ දේශනා ගාමිනී ශික්ෂාපද කියලා කියන්නේ ඇවත් දේශනා කිරීම වශයෙන් පිරිසිදු වෙන්න පුළුවන්. එතකොට අපි යම් කිසි ඇවත කරපත් වුණොත් භික්ෂුව ඒ භික්ෂුවට තවත් භික්ෂුවක් ළඟ ඇවත් දේශනා කිරීමෙන් ප්‍රතිකර්ම කරගන්න පුළුවන් සීලයට කියනවා දේශනා ගාමිනී සීලය කියලා. එතකොට එතනදී සඳහන් කරන මේ පිළිගම් කරගත්තා කියලා කියන තැනින් න පුනේවං කරිෂ්ඨන්ති අදිත්‍යහරන්ති සංකේතන්ති දත්තබ්බන්. සමහර කෙනෙක් කල්පනා කරනවා තමන්ට ආපත්‍ය දේශනා කරගන්න බැරි වෙනවා. තමන්ට හැවත පිළියම් යොදා ගන්න තවත් උපසම්පදා භික්ෂුවක් හොයාගන්න බැරි වෙනවා. බැරි වෙන තැනකදී උන්වහන්සේ අදිෂ්ඨාන කරන මං අතින් මේ ශිල්පදේ කැඩුනා. හැබැයි මම නැවත වාරයක් මේ ශිල්පදේ කඩාගන්නේ නැහැ කියලා හිතනවා. ආන් එහෙම හිතුවනම් ඒ අදිෂ්ඨානය කරගත්තු සීලයක් අපිට කියනවා විසුද්ධ සීලයක් කියලා. අවිසුද්ධ සීලය කියලා කියන්නේ ආපත්‍තින් ආපන්නස්ස අකටපටිකම්මං. ඇවතට පැමිණුණා ඒක පිළියම් කරගත්තේ නැහැ. ඒ වගේම වේමතික සීලය කියනවා වත්තුම් හිවා ආපත්‍යාවා අජ්ජහචාරේවා වේමතිකස්ස. එතනින් අපිට එක පදයක් අතහැරලා තියෙනවා ආපත්‍යාවා අජ්ජහචාරේවා කියලා කියන්නේ. එතන මුලට තියෙනවනේ වත්තුම් හිවා කියලා. වස්තුවේහි හෝ ඇවතෙහි හෝ අධ්‍යාචාරේහි හෝ. ඒතර අපි ඒක මගහැරීමක් එක්තරා විදිහකට. ඉතින් ඇවත පිළිබඳව හෝ අධ්‍යාචාරය පිළිබඳව විමති ඇත්තහුගේ කියලා විතරයි කියන්නේ. නමුත් පළවෙනියෙන් තියෙන වස්තුව පිළිබඳව හෝ ඇවත පිළිබඳව හෝ අධ්‍යාචාරය පිළිබඳව හෝ විමති ඇත්තහුගේ සීලය වේමතික සීලයයි කියලා. ඒ අනුව වේමතික සීලය කියලා කියන්නේ මේ ශිල්පදය බිඳීමට අවශ්‍ය වස්තුවක් තියෙනවා. වස්තුව කියලා කියන්නේ අපිට ඒක විසුද්ධි මාර්ගයේ අපිට ටීකාවේ උදාහරණකින් දක්වනවා අච්චමන් සම්නුකෝ සූකරමන් සම්නුකෝ තියාදීනා වත්තුම් හිවා දැන් භික්ෂුන් වහන්සේලාට මස් මාංශ අතර තියෙනවා අකප මස් මාංශ 10ක් තියෙනවා අකප මස් මාංශ 10 අතර තියෙනවා අච්ච මාංශ කියලා එකක් අච්ච කියන්නේ වලස් මස් කියන එකයි ඒතර වලස් මස භික්ෂුන් වහන්සේට අකැපයි හැබැයි සූකර මාංශ කියන එක භික්ෂුන් වහන්සේට කැපයි එතකොට භික්ෂුවකට හූරු මස් සූකර මංශ හූරු මස් ලැබෙනවා නම් මේ හූරු මස් වළඳන භික්ෂුන් වහන්සේ මේක හූරු මස් කියලා දැනගෙන තමන්ගේ අදහස් නිතු වළඳන්න ඕනේ. තමන් මේ වළඳන්නේ හූරු මස්ය කියන දන්නේ නැතිව සැකයකින් නිතුව විමතියකින් නිතුව මේ මාංශය වැළඳුවොත් ඒ මාංශය වළඳනකොට තමන්ට හිතෙනොත් මේක හූරු මස් නෙවෙයිද දන්නේ මේ වලස් මස් දන්නේ කියන සැකයක් ඇති වුණොත් එහෙම අන්න ඒ සැකයකින් යුතුව යම් කිසි කෙනෙක් වැළඳුවොත් ඒ පුද්ගලයාගේ සීලය විමති භාවයකටපත් වෙනවා ඒ නිසා විමති භාවයටපත් වෙන නිසා ඒකට කියනවා වේමතික සීලයක් කියලා ඒක තමයි වත්තුම්හි කියලා කියන්නේ වස්තුව පිළිබඳව වස්තුව පිළිබඳව සැකයි මේ වලස් මස්ද මේ ඌරු මස්ද කියන සැකයක් ඇති වෙනවා එහෙම නැත්නම් ආපත්‍යාවා භික්ෂුන් වහන්සේලාපත් වෙන ඇවැත් අතර තියෙනවා පාචිත්‍යවත් කියලා කියනවා. දුකුලෑවත් කියලා කියනවා. දැන් Taman මේපත් වෙන්නේ පාචිත්‍යවත කර දුකුලෑවත කර කියලා හරියටම දන්නේ නැතිව ශීල්පදේ කැඩෙනවා නම් ශීල්පදේ කැඩෙන වෙලාවේදී Taman පත්ුනේ පාචිත්‍යවත කරද දුක්ඛතාවත ඇවත කරද නැත්නම් තුලසියවත කරද මෙන්න විදිහට දන්නේ නැත්නම් අන්න ඒක ආපත්‍ය පිළිබඳව විමතියක් කියලා කියනවා. අධ්‍යාචාරේවා කියලා කියන්නේ අධ්‍යාචාරයේ පිළිබඳව. ඒ කියන්නේ තමන් කරන වැරද්ද, ව්‍යතික්‍රමණය පිළිබඳව. ඒ කියන්නේ සමහර වෙලාවට හිතෙන්න පුළුවන් මම ඇත්තටම මේ ව්‍යතික්‍රමණය කරාද නැද්ද? මං අතින් සිල්පදේ කැඩුනද නැද්ද කියලා හරියට දන්නේ නැහැ. දන්නේ නැතුව යම්කිසි කෙනෙක් විමතියෙන් ඉන්නවා නම් අන්න ඒ පුද්ගලයාගේ සීලය වේමතික සීලයක් කියලා කියනවා. ඒ නිසා වස්තුව පිළිබඳව හෝ, ඇවත පිළිබඳව හෝ, තමන්ගේ වස්තු ව්‍යතික්‍රමණය පිළිබඳව හෝ තමන් කිසියම් සංශයකටපත් වෙලා, සැකයකටපත් වෙලා ඉන්නවා නම් ඒ බඳු සීලයකට කියනවා වේමතික සීලය කියලා. එතනදී අපිට විසුද්ධි මාර්ගයේ තව අතිරේකව මේ පිළිබඳව උපදේශක් ලබා දෙනවා. තප්ත එහිලා යෝගිනා මේ යෝගියා විසින් අවිසුද්ධ සීලං විසෝධිතබ්බං වේමතිකෝ වත්තු අධ්‍යාචාරං අකත්වා විමුති පටිවිනේ තබ්බා අතම අපිට මේ මෙතනින් එහාට මේ කොටස් පිළිබඳව සිංහල පරිවර්තනයක් යොදන්න තරම් අපේ කාල වේලාවට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා ඉතින් අපි මේ වැඩසටහන සහ සම්බන්ධන නරඹන පිරිස අපිට මේ පිළිබඳව ඉතින් මේ අවස්ථාවක් ලබා දෙන්න සිද්ධ වෙනවා. මොකද අපේ කාල වේලා අනුව අපට සිංහල පරිවර්තනය එතනින් එහාට ඉදිරි කොටසට ලබා ගන්න ඒක ටයිප් කරන්න හැකියාවක් කාලයක කාල වේලාවකට ලැබුණේ නැහැ. ඉතින් ඒ නිසා මේ වැඩසටහනත් එක්ක ඉන්නවා නම් අපි මේ විස්තරේ මම ඉතාමත්ම හෙමින් මේ කොටස් විස්තර කරනවා. එතකොට යම් කෙනෙකුට අපහසුතාවයක් වෙනවා නම් නැවත වාරයක් අපිට ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා ප්‍රශ්නයක් විදිහට අපිට පැහැදිලි කර ගැනීමක් ලබා දෙන්න පුළුවන්. ඒ අනුව යෝගිනා අවිසුද්ධ සීලං විසෝදේ තබ්බං. යම් කිසි කෙනෙක්ගේ අවිසුද්ධ සීලයක් නම් තියෙනවා. පිරිසිදු සීලයක් නම් තියෙනවා. ඒ කියන්නේ ඇවතකටපත් වෙලා ඒ ඇවත පිරිසිදු කරගෙන නැත්නම් අපිට කියන විශෝධය තබ්බන් ආන්ගේ සීලය පිරිසිදු කරගන්න කියලා කියනවා. වේමතිකේ විමතියක් තියෙනවා නම් සීලය පිළිබඳව වත්තු අධ්‍යාචාරං අකත්වා වස්තුව ව්‍යතික්‍රමණය කිරීමක් කරන්නේ නැතුව විමතිපටි විනෝදී තබ්බා. එතකොට තමන්ගේ සැකය දුරු කරගන්න කියලා කියනවා. එතකොට කියනවා සයන් වාතංවත්තුන් ਵਿਚාරෙත්වා ටීකාවේ සඳහන් කරනවා එක්ක තමන්ම මේ විනය කර්ම සලකලා බලලා වස්තුව ਵਿਚාරණය කරලා බලන්න ඕනේ. එහෙම නැත්නම් විනයදරීවා පුච්චිත්වා විනයදරයන්ගෙන් අහලා කාංකා විනයදේ තබ්බා. සැකය දුරු කරගන්න කියලා කියනවා. නික්කං කියන පණ කප්පයන් චේකා තබ්බා. සැකයක් නැති පුද්ගලයා කැපයි නම් මේ දේ කරන්ද අකප්පයන් චේ ඡන්දේ තබ්බා. අකපයි නම් ඒක ඉවත් කරලා දාන්න තරම් දෙපා. ඉච්ඡස්පාසු භවිෂ්‍යති. ආන් එහෙම කරොත් එහෙම මේ පුද්ගලයාට මගඵල නිවන් සාක්ෂාත් කරගන්න එක පහසුවක් බවට පත් වෙනවා කියලා අපිට තව දුරටත් පැහැදිලි කරනවා විශේෂ මාර්ග ටීකාවෙත් මේ ප්‍රයෝග සඳහන් කරනවා. ඉතින් මෙතනදී අපි පැහැදිලි කරගන්න ඕනේ කාරණේ තමයි වික්ෂුවකට විනය පිළිබඳව තියෙන දැනුමේ අවශ්‍යතාවය අපිට බොහොම පැහැදිලිව ප්‍රකට වෙන තැනක්. දැන් භික්ෂුව විනය පිළිබඳ දැනුමක් නැත්නම් Taman රකින්න ශිල්පද ටික කොහොමද කැඩෙන්නේ කොහොමද රැකෙන්නේ කියන එක දන්නේ නැත්නම් උන්වහන්සේට Tamanගේ නිවන උදෙසා මේ සීල් රැකීම අපහසුයි. සීල් රැකගන්න යම් යම් බාධා ඇති වෙනවා. ඒතර මේ බාධා ඇති වෙන තැනදී විමතිය ඇති වෙන්න පුළුවන්. අන්න අපිට කියනවා වේමතිකේ වස්තු අධ්‍යාකාරං කත්තා විමතියක් ආවොත් වස්තුව වේතික්‍රමණය කරන්න එපා. දැන් හිතන්න Taman විකාලයේ විකාලයේ අපිට වළඳන්න පුළුවන් පානක වර්ග තියෙනවා. ජම්බුපාන, චෝචපාන, මෝචපාන, අඹපාන, දම්බපාන මේ විදිහට එතකොට අඹපැන්, දඹපැන් මේ විදිහට තියෙනවා. එතකොට අඹ මෙරිකලා අඹ යුෂේ වළඳන්න පුළුවන්. ඒතර අඹ යුෂේ වළඳන භික්ෂුවකට ඇයි අඹ යුෂය කැපයිද අකැපයිද කියලා Taman හරියට තීරණය කරගන්න බැරි නම්. සමහර ලාට සමහර කෙනෙක් අපෙන් අහනවා මේ අහවල් දෙය කැපයිද? අහවල් දෙය අකැපයිද? එතකොට අන්න විමතියක් ඇති වෙනවා. දැන් උදාහරණයකට සමහර වෙලාවට අපින් ඇවිල්ලා අහනවා අපි හිතමු අලිගෙට පෙර යුෂය විකාලේ කැපයිද? ඔන්න අපින් අහන ප්‍රශ්නයක්. ඒතර මෙන්න උපසම්පදා භික්ෂුවකට තමන්ගේ සීලය රකිද්දී ඒ තමන්ගේ සීලය පිළිබඳව තියෙන දැනුමේ අවශ්‍යතාවය මෙතන තමයි එන්නේ. ඒතර තමන් දැනගන්න ඕනේ මොනවද විකාලේ වළඳන්න පුළුවන් දේවල් මොනවද විකාලේ වළඳන්න බැරි දේවල්. ඒතර විකාලේ වළඳන්න පුළුවන් පළතුරු යුෂ මොනවද? බැරි පළතුරු යුෂ මොනවද? අන්න ඒක දැනගෙන හිටියාම තමන්ට සැකයකින් තොරව මේ නිවන් ගමන යා ගන්න පුළුවන්. <clears throat> එහෙම නැත්නම් තමන්ට විමතියක් ඇති වුණොත් ඒ විමතිය ඇති වෙච්ච වෙලාවේදී අපි හිතමු අඹ පැන් එකක් ලැබුණා. අඹ පැන් එකක් ලැබිච්ච වෙලාවේ මේ අඹ පානේ අඹ පානේ කියලා කියන එක අඹයුෂය දැන් මේක වළඳන්න කැපයිද අකපයිද කියලා තමන් දන්නේ නැහැ. දන්නේ නැතුව තමන්ට විමතියක් ඇති වෙනවා. මේක දැන් කැපයිද අකපයිද? ඒ විමතිය ඇති වෙච්ච වෙලාවේදී එතනින් එහාට විමතිය සහිත වේ අඹ අඹ පානේ නැත්නම් අඹ පැන් එක අඹ යුෂයක වලඳන් දෙපා කියනවා. වලඳන් නැතුව විමති පටිවිනෝදේ තබ්බා. විමතිය දුරු කරගන්න ඉස්සලා. කොහොමද විමතිය දුරු කරගන්නේ? සයන් වාත්තං වත්තුන් ਵਿਚාරෙත්පා. තමන්ම මේ වස්තුව ਵਿਚාරණය කරලා බලන්න. විනේදරේවා පුච්චිත්ත. එහෙම නැත්නම් විනේදරයන් ළඟට ගිහිල්ලා අහලා බලන්න. අහලා කාංකා විනෝදේ තබ්බා. කාංචාව සැකය දුරු කරගන්න කියලා කියනවා. නික්කං කේන පන කප්පියං චේකා තබ්බං. සැක නොමැතිව සැක නොමැතිව කප්පයංචේ කාතම්බං කැපයි නම් කරගන්නයි කියලා කියනවා. අකම්පයංචේ ඡන්දේතම්බං අකපයි නම් ඒක ඉවත් කරන්න කියලා කියනවා. ඒ නිසා සීලය රකිද්ද මෙන්න මේ සැකය සමහර වෙලාවට විමති ඇති වෙන්න පුළුවන්. විමති ඇති වෙච්ච වෙලාවේදී ඒ කාන්තිම විනේදරයෙන් ඒ කරුණු කාරණා අහලා දුරු කරගන්න විමතිය කියන එකයි අපිට තියෙන මඟ පෙන්වීම. ඒ වගේම ඊළඟට එනවා පස්වෙනි ටික කොටස එහෙමත් නැත්නම් ත්‍රිවිධ සීලය යටතේ තියෙන පස්වෙනි කොටස ශේක සීල, අශේක සීල, නේව සීක, නාසීක සීල. ශේක සීල කියලා කියන්නේ මොකද්ද? චතුහි අරිය මග්ගේහි තීහිච සාමාන්‍ය ඵලයේහි සම්පයුත්තං සීලං සීකං. චතුහි අරිය මග්ගේහි සතර ආර්ය මාර්ගයන් සතර ආර්ය මාර්ගයන් මොනවද? සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත්. මෙන්න මේ කියන සතර ආර්ය මාර්ග වලින් තීහිච සාමාන්‍ය ඵලයේහි ශ්‍රවණ ඵල තුනක් තියෙනවා. මුල ශ්‍රවණ ඵල තුන මොනවද? සෝතාපන්න ඵලය, සකදාගාමි ඵලය, අනාගාමි ඵලය. මෙන්න මේ කියන ශ්‍රවණ ඵල තුනත් එක්ක සම්ප්‍රයුක්ත වෙච්ච සීලය කියනවා. ශෛක්ෂ්‍ය සීලය කියලා කියනවා. ඒතර සතර ආර්ය මාර්ගයන් සම්ප්‍රයුක්ත සීලය. ඒ වගේම මුල් ශ්‍රවණ ඵල මුල් සෝතාපන්න සකදාගාමි අනාගාමි කියන මේ ඵල තුනත් සමග සම්ප්‍රයුක්ත සීලය කියන ශෛක්ෂ්‍ය සීලය කියලා. අරහත් ඵල සම්පයුත්තයි කියන්නේ අවසාන ඵලය අවසාන ඵලයේ සම්පයුත්ත සීලේ ඒ ඵල චිත්තේහි යෙදුණු විරති ආදී චෛසික ටිකට කියනවා අසෛක්ෂ්‍ය සීලය කියලා. ශේෂං මේ ටික ඇරෙන්න ඉතුරු යම් සීලයක් තියෙනවාද? ඒ හැම සීලයක්ම නේවසේක නාසික කියලා වර්ග කරනවා. ඒ අනුව ශෛක්ෂ්‍ය සීල, අසෛක්ෂ්‍ය සීල, නේව ශෛක්ෂ්‍ය, න අසෛක්ෂ්‍ය කියලා අපිට නේවසේක නාසික කියලා සීලේ කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒ වගේම ඊළඟට අපිට ඔන්න විශේෂයෙන්ම පටිසම්භිදා මග්ගපාළී එන සීල වර්ග කිරීම පිළිබඳව කාරණයක් අපිට දක්වනවා. බුදුගෝසාචාර්යන් වහන්සේ බලන්න තමන් වහන්සේගේ මේ ප්‍රකරණය එහෙම නැත්නම් මේ විසුද්ධි මාර්ගය කියන මහා විශාල ධර්ම ග්‍රන්ථය රචනා කළ දුන් වහන්සේ කොයිතරම් මේ තමන් වහන්සේගේ දැනුම තමන් වහන්සේගේ අවබෝධය භාවිතා කරලා තියෙනවද කියන කාරණේ අපිට තේනවා. කොයිතරම් ග්‍රන්ථ පරිශීලනය කරලා තියෙනවද මේ විසුද්ධි මාර්ගයේ පරිශීලනය කරන අයට කොච්චර පරිපූර්ණ අවබෝධයක් ලබා දීලා තියෙනවද? දැන් පටිසම්භිදා මග්ග පාළියට එනකොට පටිසම්භිදා මග්ග පාළියේදී සඳහන් කරනවලු යස්මා ලෝකේ තේසං තේසං සත්තානම් ප්‍රකප්පිති සීලන්තු උච්චති. යම් හේකින් ලෝකේ ඒ ඒ සත්‍යයන්ගේ ප්‍රകൃතිය ප්‍රകൃතිය කියලා කියන්නේ ස්වභාවය සීලය කියලා කියනවලු. අනේ නිසා ඒ පිළිබඳව අපිට අදහ සාධක පාඩයක් දක්වනවා යන් සම්දහය අයන් සුඛ සීලෝ අයන් දුක්ඛ සීලෝ අයන් කලහ සීලෝ අයන් මණ්ඩ සීලෝ ආදීනි බණන්ති එතකොට සාමාන්‍ය ව්‍යවහාරයේදී කතා කරන මෙයා සැපවත්ව වැඩෙන කෙනෙක් සැපවත් ස්වභාවයක් තියෙන කෙනෙක් මෙයා දුකසේ ඉන්න කෙනෙක් මෙයා දුක් ස්වභාවයක් ඉන්න කෙනෙක් තව කෙනෙක් අයන් කලහ සීලෝ මෙයා රණ්ඩු කරන කෙනෙක් අයම් අයම් මණ්ඩන සීලෝ මෙයා නිරන්තරයෙන්ම තමන්ව සරසන කෙනෙක් හොඳට සැරසිලා ඉන්න ඉන්න කැමති කෙනෙක් මෙන්න මේ විදිහට ලෝකයේ මිනිස්සු ව්‍යවහාර කරනවා මෙන්න මේ ව්‍යවහාර කරද්දී එතනදී සීල කියන වචනේ අදහස් කරන්නේ ස්වභාවය කියන අර්ථයෙන් අන් මේ නිසා තස්මා තේන පරයයන ඒ නිසා ඒ පරයයන් ඒ ස්වභාව අර්ථය සලකා ගත්තහම අපිට සීල් තුනකට බෙදන්න පුළුවන් කියලා කියනවා කොහොමද කුසල සීල අකුසල සීල අභ්‍යාපත සීල කියලා මේ පටිසම්භිදා මග්ගපාළිය කියන්නේ. පටිසම්භිදා මග්ගපාළියේ තියෙන සීලය පිළිබඳ වර්ග කිරීමක් තමයි මෙතනදී මේ අරගෙන තියෙන්නේ. එතකොට ස්වභාවය කියන එකක් සීලය කියලා සලකලා ස්වභාවය කියන එකක් සීලේ විදිහට ගත්තහම ස්වභාව තුනක් ගන්න පුළුවන්ලු කුසල සීල කුසල ස්වභාව අකුසල සීල අකුසල ස්වභාව අභ්‍යාකට සීල කියලා. මේ විදිහට බෙදුවට කියනවා තත්ත අකුසලං ඉමස්මින් අත්තේ අදිත්තේ තස්ස සීලස්ස ලක්ඛනාදීසු ඒකේන පින සමේකීති. හැබැයි මේ විසුද්ධි මාර්ගයේ කතා කරන මේ සීලය කියන අර්ථයේ අපි මේ සීලේ පතිත්තහය නරෝ සපඤ්ඤෝ කියපු ගාථාවෙ සඳහන් කරපු සීලය කියන අර්ථයේදී කියනවා මේ අදහස් කරපු සීලය තුල අර සීලන ලක්ෂණය ගත්තහම මේ සීලන ලක්ෂණ ආදී දේවල් තුල මේ කුසල සීල අකුසල සීල මේ ආදී දේවල් සම වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ නිසා එතන සඳහන් කරන විශේෂම අකුසල සීලය කියලා කියන එක මේ ලක්ෂණ ආදියත් සමග සමාන වෙන්නේ නැහැ කියලා කියනවා. මොනවද අර සීලන ලක්ෂණය කියලා අපි කතා කරා. ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ඨාන කියලා සීලය පිළිබඳව වර්ග කිරීමක් කරා. ඒ වර්ග කිරීමේදී සඳහන් කරා අකුසලය කියලා කියන එක එතනදී අපි සීලන ලක්ෂණය පිළිබඳව සඳහන් කරන්නේ මේ අකුසල සීලය කියලා කියන එක මේ ලක්ෂණයට අයිති වෙන්නේ නැහැ කියලා කියනවා. මේ ලක්ෂණ සමග සම වෙන්නේ නැහැ කියලා කියනවා. ආන්ගේ සම වෙන්නේ නැති නිසා ඉදන උපනීතම් මේ විසුද්ධි මාර්ගයේදී අර පටිසම්භිදා මග්ගපාලී කියපු කුසල සීල අකුසල සීල අභ්‍යාකත් සීල කියන මේ වර්ග කිරීම ඇතුළත් කරේ නැහැ කියලා කියනවා. තස්මා වුත්තනයිනී වස ත්‍රිවිධතාවේතබ. ඒ නිසා මේ දක්වා කියපු ක්‍රමවලින් මේ ත්‍රිවිධ සීලය ගැන දැනගන්න කියලා අපිට කියනවා. එතකොට සීලය ආකාර තුනකට බෙදෙන පටිසම්භිදා මග්ගපාලී තියෙන කුසල සීල, අකුසල සීල, අභ්‍යාකත සීල කියන සීලේ වර්ග කිරීම මේ විසුද්ධි මාර්ගයේදී යොදාගන්නේ නැහැ කියලා උන්වහන්සේ සඳහන් කරනවා. බලන්න උන්වහන්සේ තමන්ගේ මේ විසුද්ධි මාර්ග ග්‍රන්ථය රචනා කරද්දී අර සෙසු ග්‍රන්ථවල තියෙන මතවාදත් සෙසු ග්‍රන්ථවල තියෙන යම් යම් අදහස් ටිකත් මෙතනට අරගෙන මේ පරිශීලනය කරන පාඨකයාට පරිපූර්ණ අවබෝධයක් ලබා දෙන හැටි. එහෙම නැත්නම් මේ විසුද්ධි මාර්ගයේ බලලා පසු වේලාවක පටිසම්භිදා මඟපාළියේ කියවන යම් පුද්ගලයෙකුට හිතෙන්න පුළුවන් මේ පටිසම්භිදා මග්ගපාලී කියන කුසල සීල අකුසල සීල අභ්‍යාකත සීල කියන තුනත් එහෙනම් අපේ සීලය කියන තැන අපි සීලය රකිද්දී අවධානය යොමු කරන්න ඕනේ නේ කියලා හිතෙන්න පුළුවන්. අන්න බුදුගෝසාචාර්යයන් වහන්සේ අපිට කියනවා ඒක මෙතනින් සලකන්න එපා කියලා. ඒක මේ සීලේ පතිත්තහය නරෝසපඤ්ඤෝ කියන ගාථාවේ සඳහන් කරපු සීලන ලක්ෂණ ආදියත් එක්ක අකුසල සීලය කෙනෙක් ගැලපෙන්නේ නැති නිසා ඒක මෙතෙන්ට ගන්න එපා කියලා කියනවා. මෙන්න මේ විදිහට තෙවදෑරුම් සීලය පිළිබඳව අපිට බුදුගොස් ස්වාමීන් වහන්සේ විසුද්ධි මාර්ගයේ කරුණු කාරණා පැහැදිලි කරලා සීලය ආකාර තුනකට බෙදෙන හැටි අවසන් කරනවා. ඊළඟට එනවා සීලේ වර්ග හතරකට බෙදෙන ආකාරය සතර වැදෑරුම් සීලය. ඒ අනුව සතර වැදෑරුම් සීලය පළවෙනිම සතර වැදෑරුම් සීල කොටස් හතර මොනවද? හාන භාගීය සීල, තితి භාගීය සීල, විශේෂ භාගීය සීල, නිබ්බේද භාගීය සීල කියලා. ඒ අනුව සීලයේ සතර වැදෑරුම් කොටස් හතරක් තියෙනවා මොනවද? හාන භාගීය සීලය, තితి භාගීය සීලය, විශේෂ භාගීය සීලය, නිබ්බේද භාගීය සීලය කියලා. ඒතර මෙතන ඉඳලා මේ කරුණු පිළිබඳව අතර අපිට සිංහල පරිවර්තනයක් මෙතනට ඇතුළත් කරගන්න අපේ කාල වේලාව ටිකක් සීමා සහිත වුණා මේ දිනවල නොඑක් නොඑක් ස්වාමීන් වහන්සේලාට පොත්පත් කියා දීම් වැඩ කටයුතු වල විශේෂයෙන් යෙදෙන නිසා ඉතින් අපි මේ වස්සාන කාලයේ විශේෂයෙන්ම අපේ සිංහල ස්වාමීන් වහන්සේලට වාගේ අපි සේනාසනේ වැඩ සිටින විදේශික ස්වාමීන් වහන්සේලට අපි පොත්පත් කියලා දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒත් අපේ කාල වේලාව ටිකක් පොත්පත් කියලා දීමේ කාල වේලාව ටිකක් වැඩි වෙලා තියෙනවා. මේ වැඩි වීමත් එක්ක ටිකක් මේ වැඩසටහන සකස් කරගන්නකොට නොඑක් නොඑක් අපහසුතාවයන් කාල වේලාවන් කළමනාකරණය කර ගැනීම අපහසු වෙලා තියෙනවා. ඒ නිසා මේ පිළිබඳව උපේක්ෂාව භජනය කරන්න කියලා අපි මේ වැඩසටහන් නරඹන පුද්ගලයන්ට පින්නතුන්ට අපි ආරාධනා කරන මතක් කර සිටිනවා. එහෙනම් මොකක්ද හාන භාගීය සීලය කියලා කියන්නේ? හාන භාගීය සීලය කියන එකේ තේරුම පිරිහීමට නැමීගත් සීලය කියලා කියන එකයි. හාන භාගීයයි කියලා කියන්නේ පිරිහීමට නැමීගත් සීලයක් කියලා කියන එක. ඒ කියන්නේ පිරිහෙන සීලයක්. ඒ පිළිබඳව අපිට ගාථා දෙකක් මෙතන දක්වනවා. යෝධ සේවති දුස්සීලේ සීලවන්තේන සේවති වත්තු වීතික්කමේ දෝසං නපස්සති අවින්දසු උතර කියනවා යෝ ඉද දුස්සීලේ සේවති යම් කිසි අඥාන පුද්ගලෙක් අවිද්දසු කියලා අගින් තියෙනවා අඥාන පුද්ගලෙක් මේ ලෝකයේහි දුසිල්වතුන් සේවනය කරනවා නම් සීලවන්තේ නසේවති සිල්වතුන් වහන්සලා සේවනය කරන්නේ නැත්නම් වත්තු වීතික්‍රමේ දෝසන් නපස්සති වස්තු ව්‍යතික්‍රමණය කිරීමේ වරදෙහි දොස් දක්ින්නේ නැතුව ඉන්නවා නම් අන්න ඒ පුද්ගලයා ඒ වාගේම මිච්ඡා සංකප්ප බහුලෝ ඉන්ද්‍රියානින රක්ඛති ඒව රූපස්ස වේශීලං ජායතේ හාන භාගියං මිත්‍යා සංකප්ප බහුලෝ බොහෝ මිත්‍යා අදහස් උපදව ගන්නවා. බොහෝ මිත්‍යා අදහස් උපදවගෙන සමහර වෙලාවට සීලය පිළිබඳව මිත්‍යා අදහස් වලින් යුක්තව අසත්පුරුෂ නැසුරු කරගෙන ඉන්නවා. අන්න එහෙම ඉන්නවා නම් ඒ වගේම ඉන්ද්‍රයානින රක්ඛන්ති ඉන්ද්‍රිය සංවරයකින් සංවරයක් නොමැතිව ඉන්නවා නම් ඉන්ද්‍රිය සංවරයක් නොමැතිව ඉන්න පුද්ගලයා සඳහන් කරනවා එබඳු පුද්ගලයෙක් ඉන්ද්‍රිය සංවරයක් නොමැතිව වාසය කරනවා නම් එබඳු වූහුගේ සීලය හානභාගී සීලයක් කියලා සඳහන් කරනවා. එහෙනම් හානභාගී සීලය කියන එක අපිට පැහැදිලි කරනවා. එකක් තමයි ලෝකයේ දුසිල්වතුන් ආශ්‍රය කරනවා නම් සිල්වතුන් ආශ්‍රය කරන්නේ නැත්නම් වරදේ <clears throat> දොස් දකින්නේ නැත්නම් <clears throat> ඒ වගේම මිත්‍යා සංකල්ප උපදවමින් මිත්‍යා සංකල්ප බහුලව වාසය කරනවා නම් ඉන්ද්‍රිය සංවරයක් නැත්නම් ඒ බඳු පුද්ගලයාගේ සීලය හාන භාගීය ශීලයක් පිරිහීමට නෙමීගත් ශීලයක් කියලා සඳහන් කරනවා. දෙවන ශීලයේ සඳහන් කරනවා තితి භාගීය ශීලය කියලා. තితి භාගීය ශීලය කියලා කියන්නේ ශීලයක් තියෙනවා දැන් පළවෙනි ශීලය සඳහන් කරේ ඒක පිරිහිලා යනවා. පිරිහිලා යන ශීලයක්. ඒක හාන භාගීයයි. තితి භාගීය කියලා කියන්නේ පිරිහෙන්නේ නැහැ. පිරිහෙන්නේ නැහැ වාගේම හැබැයි අභිවෘද්ධියක් වෙන්නේ නැහැ. පිනිහෙන්නෙත් නැහැ අභිවෘද්ධියක් නැහැ තියෙන තැන මේ විදිහටම තියෙනවා. ඒ බඳු සීලයකට කියනවා ප්‍රතිභාගීය සීලයක් කියලා. ඒ යනවා පිරිහීමකුත් නැමැති අභිවෘද්ධියකුත් නැමැති තිබූ සැටියෙන්ම පවත්නා වූ සීලයක් තමයි ප්‍රතිභාගීය සීලයක් කියලා කියන්නේ. ඒ පිළිබඳව තිතින් ගාතහරත්න දෙකකින් අපිට <clears throat> පැහැදිලි කරනවා යෝපනත්ත මනෝ හෝති සීල සම්පත්තියයිද කම්මට්ඨානානුയോഗම් හීනෝපාදේති මානසං යෝ යම් කෙනෙක් අත්තමනෝ හෝති සීල සම්පත්‍යයිද Tamanගේ සීල සම්පත්තියෙන් සතුට වෙනවා සතුට වෙලා සීල මාත්‍රයෙන් සතුට වෙලා කම්මට්ඨානානුയോഗම් හි නෝපාදේති මානසං කර්මස්ථානයක් වඩන්ඩ කමඨහනක යෙදෙන්න අඩුම තරමේ සිත් මාත්‍රයක්වත් අදහස් මාත්‍රයක්වත් උපදව ගන්නතු වාසය කරනවා. තමන්ගේ සීලයෙන් තමන් සතුට වෙලා භාවනාවක් කරන්නේ නැතුව ඉන්නවා නම් භාවනා කරන්න හිතක්වත් යොදන්නේ නැතුව ඉන්නවා ඒ පුද්ගලයාගේ සඳහන් කරනවා තුට්ඨස්ස සීල මත්තේන අඝට්ටං අඝට්ටං තස්ස උත්තරී තස්සතං තිති භාගියං සීලං භවති භික්ඛුනෝ තුත්තස සීලමත්තේන තමන්ගේ සීල මාත්‍රෙන් සතුටු වූ අගට්ඨන්තස් අගට්ඨන්තස්ස උත්තරී మతు යම්කිසි කමඨහන් වැඩිවීමකට යෙදෙන්නේ නැති තස්සතං තිති භාගියං සීලං ඒ භික්ෂුවගේ සීලය භික්ඛුනෝ භික්ෂුවගේ සීලය තිති භාගියං භවති තිති භාගිය වෙනවා කියලා සඳහන් කරනවා ඒ අනුව හානභාගීය සීලය කියලා කියන්නේ දවසින් දවස සීලේ පිරිහින පුද්ගලයා හානභාගීයයි කියලා කියනවා. ප්‍රතිභාගීය සීලය කියලා කියනවා. ඒ පුද්ගලයා පිරිහෙන්නෙත් නැහැ, අවිවෘද්ධියකුත් නැහැ. සීල මාත්‍රයෙන් සතුට වෙලා ඉන්නවා නම් එයාගේ සීලය ප්‍රතිභාගීය සීලයක් කියලා සඳහන් කරනවා. ඊළඟට විශේෂ භාගීය සීලය විශේෂ භාගීය සීලය කියලා කියන්නේ මොකද්ද? යම්කිසි පුද්ගලයෙකුගේ සීලය මතුමත්ෙහි සමාධි සංඛ්‍යාත විශේෂයක් පිණිස නැමුණනම් සමාධියක් උපදව ගැනීම සඳහා යෙදුණනම් අන්න එබඳු සීලයට කියනවා විශේෂ භාගීය සීලයක් කියලා. ඒ පිළිබඳව සඳහන් කරනවා සම්පන්න සීලෝ ඝටති සමාධත්තාය යෝපන විශේෂ භාගියං සීලං හෝති ඒතස්ස භික්ඛුනෝ යෝපන යම් කිසි කෙනෙක් සම්පන්න සීලෝ සීල සම්පන්නව ඝටති සමාදත්තාය සමාධිය පිණිස උත්සාහ කරනවා නම් කමඨහනක් වඩනවා නම් ඝටනවා නම් තස්ස ඒ තස්ස වික්කුණෝ එබඳු භික්ෂුවකගේ සීලං සීලය විශේෂ භාගයක් හොති විශේෂ භාගිය වෙනවා කියලා කියනවා. ඒ අනුව හාන භාගී සීලය කියලා කියන්නේ පිරිහෙන සීලය. ප්‍රීතිභාගී සීලය කියලා කියන්නේ පිරිහින්නෙත් නෑ වැඩෙන්නෙත් නෑ ඒක විදිහටම තියෙනවා ඒ පුද්ගලයා සීල් රකිනවා තමන්ගේ සීලයෙන් විතරක් තෘප්තිමට තෘප්තියටපත් වෙනවා එතනින් එහාට මතු අභිවෘද්ධියක් ගැන හිතන්නේ නැහැ. ඒබඳු සීලයට කියනවා විශේෂ තితి භාගයේ සීලය. විශේෂ භාගයේ සීලය කියලා කියනවා සමාධි සංඛ්‍යාත විශේෂයේ පිනිස නැමුණු සීලයට කියන විශේෂ භාගයේ සීලය කියලා. ඒ කියන්නේ සීල සම්පන්නව ඉඳලා එතනින් තෘප්තිමත් වෙන්නේ නැතුව මතු කමඨහන් වැඩිවීමකට යෙදෙනවා නම් අන්න ඒ පුද්ගලයාගේ සීලය විශේෂ භාගයයි කියලා කියනවා. හතරවෙනි ශීලය කියනවා නිබ්බේද භාගීය ශීලය. මොකක්ද නිබ්බේද භාගීය ශීලය කියලා කියන්නේ? නිර්වේදය කියලා කියන්නේ විදර්ශනාව. නිර්වේදය කියන මෙන්න මේ විදර්ශනාව පිණිස නැමීගත්තු සීලයට කියනවා නිබ්බේද භාගීය සීලය කියලා. නිබ්බිදන්ති විපස්සනං කියලා විසුද්ධි මාර්ග ටීකාවේ සඳහන් කරන නිබ්බිද කියන වචනයෙන් අදහස් කරන්නේ විපස්සනාව කියලා. ඒ අනුව ඒ පිළිබඳවත් අපිට බුද්ධඝෝස ස්වාමීන් වහන්සේ ගාථාවක් අපිට ඉදිරිපත් කරනවා. බොහෝ වෙලාවට මේ ගාථා රත්නයන් පුරාණ මහාර්ථ කතා ආදී තිබුණු ගාථා රත්නයන් වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට උන්වහන්සේම රචනා කරපු ගාථා රත්නයන් වෙන්නත් පුළුවන්. ඉදිරිපත් කරනවා ගාථාවක් අතුට්ඨෝ සීලමත්තේන නිද්දිදං යෝනු යුඤ්ජති හෝති නිබ්බේද භාගීයං සීලමේ තස්ස භික්ඛුනෝ යෝ අනුයුඤ්ජති නිබ්බිදං යම්කිසි පුද්ගලයෙක් විදර්ශනාවෙහි යෙදෙනවා නම් අතුට්ඨෝ සීලමත්තේන සීල මාත්‍රයෙන් සතුට වෙන්නේ නැහැ. එනිසා යම්කිසි කෙනෙක් තමන්ගේ සීල මාත්‍රයෙන් සතුට වෙන්නේ නැතිව විදර්ශනාවේ වඩනවා නම් මේ විදර්ශනාවේ යෙදෙනවා නම් අන්න ඒ පුද්ගලයාගේ ඒ තස්ස දික්කනෝ සීලං ඒ වික්ෂුවගේ සීලය නිබ්බේද භාගයන් හෝති නිබ්බේද භාගිය වෙනවා කියලා සඳහන් කරනවා. ඒ අනුව සීලය පිළිබඳ චතුෂ්ක වර්ග කිරීමේදී සතර ආකාරයකට සීලය වර්ග කරද්දී හාන භාගීය, තితి භාගීය, විශේෂ භාගීය, නිබ්බේද භාගීය කියලා සීලය වර්ග හතරකට බෙදනවා. ඊළඟට ဒုတိ ය චතුක්කය දෙවෙනි චතුස්කය අපිට සඳහන් කරනවා දෙවෙනි ආකාරයකට අපිට මේක වර්ග කරනවා කොහොමද සීලය ආකාර හතරකට වර්ග කරන ඊළඟ වර්ග කිරීම තමයි වික්කුසී වික්කු සීල, වික්කුණී සීල, අනුපසම්පන්න සීල, ගහට්ට සීල වශයෙන්. ඒනම් අපිට සීලේ වර කරන්න පුළුවන් වික්ෂු සීල, වික්ෂුණී සීල, අනුපසම්පන්න සීල, ගෘහස්ස සීල කියලා. ඒක ඉතින් අපිට විශේෂ වර්ග කිරීම, විශේෂ පැහැදිලි කිරීමක් ඒ තරම්ම අවශ්‍ය නැහැ කියලා අපි හිතනවා. වික්ෂුන් වහන්සේලාගේ පනෝප සිල්පද භික්ෂු ශීලයට අයිති වෙනවා. ඒ විතරකුත් නෙමෙයි භික්ෂුන් වහන්සේලාට පනෝප ශිල්පද විතරක් නෙමෙයි භික්ෂුණීන් වහන්සේලාට පනෝප සමහර ශිල්පද භික්ෂුන් වහන්සේලාට ප්‍රදාලා තියෙනවා. අන්න ඒ ශිල්පදත් භික්ෂුන් වහන්සේලාට අදාළ වෙනවා. ඒ අනුව භික්ෂුණීන් වහන්සේලාට පනවපු භික්ෂුන් වහන්සේලාට සදා සාධාරණ වෙන යම් කිසි ශිල්පදයක් තියෙනවද? ඒ දේවලුත් එක්ක මෙන්න මේ ශික්ෂාපද සියල්ලට කියන භික්ඛු ශීලයේ කියලා. භික්ඛුණී ශීල කියලා කියන භික්ෂුණීන් වහන්සේලාට පනවපු ශික්ෂාපද ටිකත් ඒ වගේම තමයි භික්ෂුන් වහන්සේලාට පනවපු ශික්ෂාපද වලින් භික්ෂුණීන් වහන්සේලා සාධාරණ ශික්ෂාපද තියෙනවා. ඒ භික්ෂුණීන් වහන්සේලාට රකින්න ඕන ශික්ෂාපද තියෙනවා. ඒ බඳු ශික්ෂාපදයි මේ සියල්ලටම කියනවා භික්ඛුණී සීල කියලා. ශාවනේර සාමනේරි මේ අයගේ සීලය ඒ වගේම ඔව් ඒ සාමනේර සාමනේරි කියන මේ දෙපිරිසේ දස සීලයට කියනවා අනුපසම්පන්න සීලය කියලා. උපාසක උපාසිකාවන්ගේ සීලයට කියනවා උපෝ ග්‍රහස්ත ශීලය කියලා. යන උපාසක උපාසිකාවන්ගේ නිත්‍ය ශීලය උපාසක උපාසිකාවන්ගේ ශීලය කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන්. නිත්‍ය ශීලය සහ උපෝසත ශීලය කියලා. නිත්‍ය ශීලය කියන්නේ ඒ අය නිති රකින්න පන්සිල් කියන එක. ඒ යන උපාසක උපාසිකාවන් නිති රකින්න පන්සිල් සහ උපෝසතංග වශයෙන් රකින්න අටසිල් දසසිල් කියන මෙන්න මේ සිල් කියනවා ගෘහස්ත ශීලය කියලා. ඒ යනෝ බික්කු බික්කුණී ඔය අනුපසම්පන්න ගෘහස්ත කියලා අපිට සීලේ කොටස් හතරකට බෙදන්න පුළුවන්. ඒ වගේම තවත් සීලේ පිළිබඳ කොටස් හතරක් තියෙනවා ප්‍රකති, ආචාර, ධම්මතා, උබ්බහේතුක. ප්‍රකති සීල, ආචාර සීල, ධම්මතා සීල, උබ්බහේතුක සීල කියලා. මොකද ප්‍රගති ශීල කියලා කියන්නේ ප්‍රගති ශීල කියලා කියන්නේ ඒක පිළිබඳව අපිට සඳහන් කරනවා උත්තර කුරුකානම් manussානම් අවීතික්කම ප්‍රගති ශීලම් උතුරුකුරු මිනිසුන්ගේ උතුරුකුරු ජනපදවල ඒ කියන්නේ ඒ අද මහද්වීපවල උත්තරකුරු කියන මහද්වීපයේ වාසය කරන මිනිසුන්ගේ අවීතික්කමෝ මේ අයගේ පංචශීලය කියලා කියන එක උත්තර කුරුවාසී මිනිස්සුන්ගේ පංචශීලය කියලා කියන එක අවීතික්‍රම ශීලයක් කියලා කියනවා. ඒ අය මේක ප්‍රകൃතියෙන්ම රකින්නවලු. හරි උත්තර පුරවැසි මිනිස්සු ප්‍රകൃතියම පංචිල් රකින්නවා කියලා කියනවා. අන්න ඒ ප්‍රകൃතියම රකින්න පංචිල් ඒ අයගේ ප්‍රකෘතිශීලයේ කියන කොටස කියලා කියනවා. ඒ අනුව ප්‍රකෘතිශීලයේ කියලා කියන වචනයෙන් අදහස් කරන්නේ අතරම ස්වභාව ශීලයේ කියන එකයි. ඒ නිසා උත්තර කුරු වාසීන්ට තමයි උත්තර කුරු දිවයිනේ ඉන්න මිනිස්සුන්ට තමයි මේ ප්‍රകൃතිශීලයේ තියෙන්නේ. ඒ නිසා ඒ අය පංචිල් කඩන්නෙම නැතුව ඉන්න අය නිසා ඒ අයගේ ප්‍රകൃතියෙන් එන ස්වභාවයෙන් තියෙන සීලයට කියන ප්‍රකෘතිශීලයේ කියලා. ඊට පස්සේ කියනවා ආචාර ශීල කියන්නේ මොකද්ද? කුල දේශ පාසණ්ඩානං අත්තනෝ අත්තනෝ මරියාද චාරිත්තං ආචාර ශීලං. ඒතර මේ මේවා අතරම අපිට මේ ස්ක්‍රීන් එකට දාන්න කාල වේලාව තිබුණේ නැහැ. ඒ අනුව අපිට ස්ක්‍රීන් එකට දාන්න බැරි වුණා. ඒ නිසා යම් කෙනෙකුට මේක සොයා ගැනීම මේක පිළිබඳව කියවා ගැනීම අපහසු නම් අපි තවදුරටත් ඊටාම හිමින් මේක පැහැදිලි කරන්න පුළුවන්. පළවෙනි සීලේ ප්‍රකටිශීලය, ප්‍රකටිශීලය කියන්නේ උතුරු කුරු දිවේ ඉන්නේ මිනිස්සු ප්‍රകൃතියෙන්ම පංචිල් රකින නිසා ඒ අයගේ සීලය ප්‍රകൃති සීලය කියලා කියනවා. ඊට පස්සේ ආචාර සීලය කියලා කියන්නේ මොකද්ද? කුල, දේශ, පාසාණ්ඩානම් කියලා කියනවා. කුල වශයෙන් සමහර වෙලාවට සමහර කුලවල ඉන්නවා මේ කුල ධර්මයක් වශයෙන් අපි යම් යම් ශිල්පද රකිනවා. දැන් උදාහරණයක් විදිහට සඳහන් කරනවා බ්‍රාහ්මණ කුලයේ මිනිස්සු මත්පැන් පානය කරන්නේ නැහැ. බ්‍රාහ්මණ කුලයේ මිනිස්සු මත්පැන් පානය කරන්නේ නැහැ කියන එක ඒ අයගේ කුල චාරිත්‍රයක් වශයෙන් එන සීලයක්. අන්න එතකොට ඒක ආචාර සීලයක් කියලා කියනවා. සමහර වෙලාවට කරන සමහර දේශවල දේශාධිපතීන් විසින් රකින්න සීල තියෙනවා. දැන් උදාහරණයකට සමහර ලාවට සමහර ප්‍රදේශයක සතුන් මරණ එක ප්‍රාණඝාතයේ වළක්වන නීතියක් දාලා තියෙනවා. ඒ අනුව ඒ ප්‍රදේශයේ ඉන්න මිනිස්සු නිසා ප්‍රාණඝාතයෙන් වැළකිනවා. ප්‍රාණඝාතයෙන් වැළකිනවා නම් ඒතකොට ඒ අයගේ සීලය ආචාර සීලයක්. එහෙනම් තමට නිවන් දකින්න ඕන ඒවට රකින්න සීලයක් නෙවෙයි. තමන්ගේ මේ දේශ චාරිත්‍රය රැකීම පිණිස තියෙන සීලය. පාසාණ්ඩාන සමහර වෙලාවට සමහර පාසාණ්ඩ කියලා කියන්නේ තීර්ථකයන්ට මේ තීර්ථකයන් අතරත් සමහර සිල් රැකීම් තියනවලු. යම් විදිහට යම් යම් පිළිපැදීම් තියෙනවා. ඒ පිළිපැදීම් තුල තියෙනවා යම් සිල් රැකීම්. ඒවත් නිවන් උදෙසා කරන දෙයක් නෙවෙයි අපේ නිවනටපත් වෙන සීලයක් නෙවෙයි ඒක ආචාර සීලයක් කියලා සඳහන් කරනවා. ඒ වගේම තමයි ධම්මතා සීල කියන්නේ තුන්වෙනි සීලය ධම්මතා සීල කියලා කියන්නේ ඒක සඳහන් කරනවා බෝධිසත්ත්ව මාතු සීලං ධම්මතා සීලං කියලා. බෝසත් මවගේ සීලය තමයි ධර්මතා සීලය කියලා කියන්නේ. ඒක භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවක සඳහන් වෙනවා. අපේ විසුද්ධි මාර්ගය අපිට මේක බලා ගන්න පුළුවන් මේ පාඩේ දක්වලා තියෙනවා ධම්මතායේසා ආනන්ද යදා බෝධිසත්වෝ මාතුකුච්චින් ඔක්칸තෝ හෝති න බෝධිසත්ත මාතු පුරිසේසු මානසං උප්පජ්ජි කාම ගුණ උපසංහිතා එතකොට භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට සඳහන් කරන ආනන්දය යදා බෝධිසත්වෝ මාතුකුච්චින් ඔක්칸තෝ හෝති යම් කිසි කාලයක බෝසතාණන් වහන්සේ මව් කුසට දැසගත්තා නම් මව් කුස පිළිසිඳ ගත්තා නම් න බෝධිසත්ත්ව මාතු පුරිශේෂ මාන සංඋප්පජ්ජි කාමගුණ සංහිතා. බෝසත්මව එතෙන් පටන් පුරුෂයන් කෙරෙහි කාමගුණ උපසංහිත කාමගුණයන්ගෙන් සමන්නාගත වෙච්ච සිතක්වත් පුරුෂයන් කෙරෙහි උපදවන්නේ නැහැ කියලා කියනවා. ඒතර බෝසත් මවගේ කුසට බෝසතාණන් වහන්සේ පිළිසිඳගත් තැන් පටන් බෝසත් මව සීලයක් රකිනවා. ඒ සීලේ ධර්මතා වශයෙන් රකින සීලයක්. ඒක බෝසතාණන් වහන්සේ කෙනෙකුටම අදාළ බෝසත් මවකටම අදාළ සීලයක් බෝසතාණන් වහන්සේ කුස පිළිසිඳගත් තැන් පටන් පුරුෂයන් කෙරෙහි සිතක් උපදව ගන්නවත් නැහැ කියලා කියනවා. ආන්නේ නිසා ඒකට කියනවා ධර්මතා සීලය කියලා. පුබ්බ හේතුක සීලය කියලා කියන්නේ මහා කස්සපාදී නම් පන සුද්ධ සත්තානම් බෝධිසත්පසච තාසු තාසු ජාතිසු සීලං පුබ්බ හේතුක සීලං. මහා කාශ්‍යපාදී සුද්ධ සත්වයෝ ඉන්නවා. මෙන්න මේ සුද්ධ සත්වයන්ගේ ඒ වගේ බෝධිසත්පසච බෝසතාණන් වහන්සේගේ ඒ ඒ ಜಾතිවල සීලය ඒ ඒ උත්පත්තිවල උන්වහන්සේලා තමන්ගේ මේ බලාපොරොත්තු තමන්ගේ ඒ ප්‍රණීතිය පිණිස සිල් රකින්නවා නම් ඒක పూర్ව හේතුවෙන්ම ජනිත වෙච්ච සීලයක් කියලා කියනවා. పూర్වේ තමන්ගේ බුද්ධත්වයේ පිණිස පුරන ලද පාරමිතා බලයෙන්ම රකින්න සීලයක් නිසා ඒක పూర్වේ හේතුවෙන් ජනිත වෙච්ච පුබ්බ හේතුක සීලයක් කියලා කියනවා. ඒතර මේ විදිහට සීලය අපිට ප්‍රකති ආචාර ධම්මතා පුබ්බ හේතුක කියලාත් අපිට සීලේ ආකාර හතරකට වර කිරීමේ හැකියාව තියෙනවා. ඒ අනුව අපි අද දවසේ අපේ මේ කාලයේ අද තුල අපිට පැහැදිලි කරගන්න හැකියාවක් ලැබුණේ ඇත්තටම සීලේ පිළිබඳව තෙවැදෑරුම් සීල වර්ග කිරීම ඒ වගේම සතර වැදෑරුම් සීල වර්ග කිරීමෙත් කොටස් කිහිපයක් අපි පැහැදිලි කරන් තියදුනා. ඒත් අපිට අද දවසේ මේ හතර වැදෑරුම් සීල සියල්ලම අපිට අවසන් කරගන්න තරම් කාලයක් ලැබුණේ නැහැ. ඒ අනුව හාන භාගී, තිති භාගී, විශේෂ භාගී, නිබ්බේද භාගී කියන සීලය බික්කු බික්කුණේ අනුසම්පන්න ගහට්ට කියන වර්ග කිරීම ප්‍රකති ආචාර ධම්මතා පුබ්බ හේතුක කියන වර්ග කිරීම කියන මේ වර්ග කිරීම තුනත් එක්ක අපි සාකච්ඡා කරන් තියදුනේ අපි ඊළඟ දවසේදී බලාපොරොත්තු වෙනවා ප්‍රාතිමොක්ෂ සංවර සීල, ප්‍රත්‍යසන්නිසී සීල, ආජීව පාරිශුද්ධ සීල, ඉන්ද්‍රිය සංවර සීල කියන මෙන්න මේ කියන ශිව පිරිසිදු සීලය සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ඊළඟ වැඩසටහනෙන් ඒ දක්වා අපි අදට මේ අපේ අමතපදන් ධර්ම සංభాෂණය විද්‍යුත් ධර්ම කතිකාවත මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි යම් කාලයක් ලබා දෙනවා අපේ සංවිධායක මහත්වරුන් අපිට මතක් කරපු විදිහට යම් කිසි කාලයක් මේ වැඩසටහන සහ සම්බන්ධ වන පිරිසට තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා ලබා දෙනවා. මේ අපි අද දක්වා පැහැදිලි කරපු මේ දක්වා පැහැදිලි කරපු කොටස් වල යම් පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් අපිට තව කිටි වේලාවක් පැහැදිලි කිරීමේ හැකියාව තියෙනවා. ඒ දක්වා ඔබ සමත තිරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ දැන් අපි මේ සීලය ගැන ඉගෙන ගන්නවා මේ සීලය අපේ නිවන් මාර්ගයට කොච්චර දුරට වැදගත්ද කියන එක ගැන පොඩි විස්තරයක් කරලා දෙන්න පුළුවන් සයින්ස් අපිට. ඔව් ඇත්තටම අපිට දැන් අපි අර සීලේ ආනිසංශය අරපිටතරම ඒ කොටස එක්තරා විදිහකට පැහැදිලිත් වුණා පැහැදිලි කරන්නත් යෙදුනා. ඉතින් නිවන් මාර්ගයට අපිට සීලය කොච්චර වැදගත්ද කියලා කියනවනම් අපිට කියනවනේ සීලේ ප්‍රධානතම ප්‍රයෝජනය තමයි අවිප්පටිසාරත්තානි කෝපනානන්ද සීලානි අවිප්පටිසාරානි සංසානි කියලා කියනවනේ. මේ සීලය කියලා කියන එක අවිප්පටිසාර භාවයේ නොවිපිලිසර භාවයේ පිණිස කියලා කියනවනේ. එතකොට නිවන් මාර්ගේ ගමන් කරන පුද්ගලයාගේ සිතේ යම්කිසි සමාධියක් ඒකාන්තයෙන්ම රැකිය යුතුයි. සමාධියක් සම්පාදනය විය යුතුයි. සමාධියකින් තමයි විදර්ශනාවක් කියන එක අපිට ඉදිරියට ගමන් කරන්න පුළුවන් වෙන්නේ. ඒ සමාධියට උපනිශ්‍රේ වෙන්නේ විපිලිසර භාවයෙන් තොර භාවය කියලා කියන එක. ඒත් යම්කිසි කෙනෙක්ගේ සිත විපිලිසර වෙනවා නම්, සිත විසිරෙනවා නම්, ඒ විසිරෙන සිතෙන් යුතු පුද්ගලයාට තමන්ගේ නිවන් මාර්ගයේ ගමන් කරගන්න අපහසුයි. ඉතින් ඒ නිසා අවිප්පටිසාර භාවය කියලා කියන එක සීලය තුලින් ලැබෙන දෙයක්. දුසිල්වත් පුද්ගලයාට සීලේ කැඩෙන පුද්ගලයාට විපිලිසර භාවයට පත් වෙන එයාගේ සිත. අන්න ඒ නිසා ප්‍රධාන වශයෙන් අපිට නිවනට සීලේ වැදගත් වෙන්නේ මෙන්න මේ නොවිපිලිසර භාවය කියන කාරණේ නිසා. අනෙක් පැත්තෙන් භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කරන සීල සමාධි ප්‍රඥා කියන නිවන් මාර්ගයක්. එතකොට භාග්‍යවතුන් වහන්සේගේ නිවන් මාර්ගයේ හැම වෙලාවකම අපිට සීලය කියන එකට වැදගත්කමක් එක කොටසක් විදිහට දීලා තියෙනවා. ඒතර එහෙමනම් මේ නිවන් මාර්ගයේ සම්පාදනය වෙන්න සීලය කියලා කියන එක භූමිය බවට පත් වෙනවා. ඒකයි අර මුල මේ සීලේ පතිත්තහය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් කියන ගාථාවේදී පැහැදිලි කරන් තියදුනේ මේ සීලය කියලා කියන එක අදාළ පුද්ගලයාගේ විදර්ශනා විභූමිය ඒ සීලය කියන පොළවේ ඉඳගෙන තමයි මේ විදර්ශනාව වැඩිම කරන්න ඕනේ. ඒතර සීලය කියන පොළව නැති වුණොත් එහෙම ඒ පුද්ගලයාට රැඳෙන්න තැනක් නැති වෙනවා. ඒ පුද්ගලයාට ඉන්න බිමක් නැති වෙනවා. නිසා ඉන්න බිම තමයි සීලය කියන්නේ. ඒතර සීලය තුල පිහිටියාම සීලය තුල පිහිටලා ඉන්න පුද්ගලයාට ඒ පුද්ගලයාගේ නිවන් මාර්ගයේ ගමන් කරද්දී Tamanට කිසිම ආකාරයක විපිලිසර භාවයකින් තොරව Taman ඊටාම ප්‍රීති ප්‍රමෝදයකින් යුතුව නිවන් මාර්ගයේ ගමන් කිරීමේ හැකියාව ලැබෙනවා. දැන් අපිට සීලය ආවර්ජනය කිරීමෙන් ලැබෙන ප්‍රීතියක්. දැන් සීලානිසංශයක් වඩන්න පුළුවන් යම් කිසි කෙනෙකුට තමන්ගේ සීලය පිළිබඳ ආනිසංශ මෙනෙහි කරන්න පුළුවන්. તો තමන්ගේ සීලය පිළිබඳ ආනිසංශ මෙනෙහි කරාම යම් කිසි පුද්ගලයෙක් තමන්ගේ සීලය ගැන මෙනෙහි කරනකොට මම මෙච්චර කාලයක් සීල් රැකලා තියෙනවා කියලා තමන්ට සිහිපත් වෙනවා නම් ඒ තුලින් ප්‍රීති ප්‍රමෝදය තියෙනවා. ඒ ප්‍රීති ප්‍රමෝදය විදර්ශනා වඩන්න ඒකාන්තයෙන් උපකාර වෙනවා. අන්න ඒ නිසා අපට සීලය කියන එක නිවන් දකින්න උපකාරයි. ඉතින් ඒ හිඳයි අර සීලේ පතිත්තහය නරෝසපඤ්ඤෝ කියන ගාථාවෙන් අපිට පැහැදිලි කරන්නේ මුලින්ම යෝගාවචරය තමන්ගේ පිරිසිදු සීලයක පිළිපදන්න ඕනේ නිවන් දකින්න කියලා. දැන් වර්තමානයේ තියෙන මේ සිල් රකින්න එක අවශ්‍ය නැහැ කියන මතවාදයන් තියෙනවා. හැබැයි මේ මතවාදයන් අපි ඉතාලම සියුම විමසලා බලන්න ඕනේ. සමහර වෙලාවට යම් යම් නිදර්ශන ඉදිරිපත් කරන මේ සීල් රකින්න අවශ්‍ය නැහැ කියන එක පිළිබඳව. නමුත් මේ නිදර්ශන අපි විමසලා බලන්න ඕනේ. විමසලා බලනකොට භාග්‍යතුන් වහන්සේගේ අදහස ඊට වඩා බොහෝම වෙනස්. භාග්‍යතුන් වහන්සේ මේ හැම තැනකදීම දේශනා කරන්න අපිට පිරිසිදු සීලයක් නිවන් දකින්න අවශ්‍යමයි කියන කාරණය. පැහැදිලි නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. මට විශේෂයෙන්ම දැනගන්න උවමනාවුනේ දැන් අර අද කාලේ බොහෝ තැන්වල අදහසක් තියෙනෝනේ මේ නිවන් දකින්න සීලය අත්‍යවශ්‍ය නැහැ. ඇත්තරම මේක සෝවාන් නුනු පුද්ගලයාගේ ප්‍රශ්නයක ඉතේ ඉබේම ඇති වෙන දෙයක් මේ සීලය කියන එක කියන කාර්යය සම්බන්ධයෙන් තමයි තවත් දැනගන්න උවමනාවක් තියෙනවා. ඔව් ඇත්තටම ඒක ඒ මතවාදයක් ඉදිරිපත් වෙලා තියෙන සමහර දෙනෙක් එහෙම අදහසක් ඉදිරිපත් කරනවා. ඒ අදහස ඉදිරිපත් කිරීම අපිට පැහැදිලි වෙන්නේ ඇත්තටම මේ ධර්මයේ පිළිබඳව තියෙන අනවබෝධය නිසා ඇති වෙන අදහසක් කියලා. ධර්ම පිළිබඳව අනවබෝධය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ අපිට සීල පරිභාවිතෝ සමාධි මහත්ඵලෝ හොති මහානිසංසෝ. සමාධි පරිභාවිතෝ පඤ්ඤා සමාධි පරිභාවිතා පඤ්ඤා මහප්පලා හෝති මහානිසංසා. පඤ්ඤා පරිභාවිතං චිත්තං සබ්භාස වේහි විමුච්ඡති. එතකොට සීලයෙන් වැඩිච්ච සමාධිය තමයි මහත්ඵල මහානිසංස වෙන්නේ. සමාධියෙන් වැඩිච්ච ප්‍රඥාව තමයි මහත්ඵල මහානිසංස වෙන්නේ. ඒ ප්‍රඥාවෙන් පරිභාවිත වෙච්ච සිත තමයි සියලු ආශ්‍රවයන්ගෙන් මිදෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා අපිට සෝතාපන්න මාර්ගය දක්වා ගමන් කර ගැනීමේ කටයුත්තේදී අපිට සීල සමාධි ප්‍රඥා කියන නිවන් මාර්ගයෙන් තමයි අපිට තියෙන්න ඕනේ. එහෙම නැති තැන් පිළිබඳව අපිට මේ නිදර්ශන සමහර වෙලාවට දක්වන්නේ ඒකයි මම කියේ දැන් උදාහරණයක් විදිහට අර සම්තති මහයමෙතුමා ආගේ කතා ප්‍රවෘත්තිය ආදී නිදර්ශනයක ඉදිරිපත් කරන තේ සම්තති මහයමෙතුමා මත්පැන් පානය කරලා ඉඳලානේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න ගියේ කියලා. එතකොට හැබැයි සම්පති මහයමතුමා භාග්‍යතුන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරන්න ගිය මේ කතාන්තරේ මේ සිදුවීම ඊටාම සීරුවෙන් අපි විමසලා බැලුවහම අපිට පේනවා සම්පති මහත්මයා විනෝදයේ පිණිස ගිය කෙනෙක්. සම්පති මහත්මයා විනෝදයේ පිණිස ගිහිල්ලා වෙරලා මත්පැන් පානය කරා තමයි. ඒතර බුදුරජාණන් වහන්සේ කියන්නේ නෑ අපේ මේ නිවන් දකින්න ඕනේ සීලය මෙච්චර කාලයක් රැකලා තියෙන්න ඕනේ කියලා. කිසිම තැනක කියන්නේ නැහැ අපිට සීලය මෙච්චර කාලයක් රැකලා තියෙන්න ඕනේ කියලා. භාග්‍යතුන් වහන්සේගේ දේශය දේශනාව තමයි සීලය පරිපූර්ණ වෙලා තිබුණොත් තමයි නිවන් දකින්න පුළුවන් කියන කාරණය. ඒතර සම්පති මහත්මයා එදා මත්පැන් පානය කරලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟින් යනකොට භාග්‍යවතුන් වහන්සේ සිනා පහල කරලා කියනවා අදම මේ සම්පති මහයමතිය මංගාවට ඇවිල්ලා වෙලා අදම මෙයා රහත් වෙනවා කියලා. එතකොට කොහොමද මේක වෙන්නේ? මේ පිළිබඳව පැහැදිලි කරනවා සම්පති මහයමතුමාර තමන්ගේ නාටිකාංගනාවක් සමග එක්තරා විදිහකට මේ විනෝද විමින් ඉඳලා ඒ නාටිකාංගනාව ඒ මොහොතේදීම මරණයටපත් වෙනකොට මේ මරණයටපත් වීම නිසා සම්පති මහයමතුමාට දැඩි ශෝකයක් ඇති වෙනවා. මේ දැඩි ශෝකයක් ඇති වෙච්ච වෙලාවේ එතුමාට කියනවා අපි අර කියන්නේ වෙරි හිඳුණා කියලා කියන්නේ. ඒ වාගේ තමන්ට ප්‍රකෘති සිහියේ ඉපදෙනවා. ඒ දක්වා තමන්ට මේ කාමයෙන් මුසපත් වෙලා ප්‍රකෘති සිහියෙන් නොමැති වෙහිට කෙනාගේ ප්‍රකෘති සිහියේ එළඹෙනවා. ප්‍රකෘති සිහියේ එළඹෙච්ච පුද්ගලයා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න යනවා මට මේ දුක කියාගන්න ඉන්නේ මා භාග්‍යතුන් වහන්සේ විතරයි කියලා. භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න කියලා මේ දුක කියාගන්නකොට ඔහු යන්නේ තමන්ගේ ප්‍රකෘති සිහිය ඇති කරගෙන. ඒ නිසා මේ ප්‍රකෘති සිහිය ඇති වෙලා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න ගියාම එතෙන් පටන් ඔහුගේ සෝතාපන්න මාර්ගයේ දක්වාත් සීලය ආරක්ෂා වෙනවා. එතෙන් පතන් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා භාග්‍යතුන් වහන්සේ යම් විදිහකට දාන කතා, සීල කතා, සග කතා, කාමනං ආදීනව කතා කියලා මේ විදිහට අනුපිළිවෙල ධර්ම දේශනාව දේශනා කරනකොට එතුමා අදිෂ්ඨාන කරගන්නවා මගේ සීලය මේ නිවන පිණිස මම රකින්නවාමයි කියන අදහස. අන්න ඒ අනුව තමයි අපි අපිට සඳහන් කරන්න පුළුවන්නේ සෝතාපන්න භාවයේ දක්වාත් සීලය අනිවාර්යයෙන්ම ආරක්ෂා විය යුතුයි කියන කාරණය. අවසරයි සයින්ස දැන් කෙනෙක් මේ අටසිල් සමාදන් වෙනවා කියලා මේ එයා දිගටම ඒ සීලය රකින්නවා කියලා හිතාගෙන සීලය සමාදන් වෙලා ඉන්නවා. එහෙම සමාදන් වෙලා ඉන්නකොට කාලයක් යනකොට එයාට ඒ සීලය රකින්න මේ කැමැත්ත අඩු වෙනවා. එතකොට සයින්ස් දැන් ඒ කෙනා පංචිල් උක්‍රිෂ්ඨ වශයෙන්ම රකින්න කැමතියි. එතකොට දැන් එතනදී පංචිල් උක්‍රිෂ්ඨ වශයෙන්ම රකින්න එකද වටින්නේ නැත්නම් අකමැත්තෙන් හරි අටසිල් රකින්න එකද වටින්නේ සයින්ස්? අකමැත්තෙන් හරි අතචීල් රැක්කොත් ඒක උත්කෘෂ්ටයි. ඒක ඊට වඩා බලවත්. හැබැයි අටසිල් රකින්න අපහසුයි නම් අටසිල් රකින්න අපහසු භාවය නිසා එයා නැවත වාරයක් පන්සිල් රකින්න තැනට ආවා කියලා පන්සිල් උත්කෘෂ්ඨ වශයෙන් රකින්නවා කියලා ඒක වැරද්දක් නැහැ. මොකද අටසිල් කියලා කියන එක අපිට උපෝසථාංග වශයෙන් තමයි බුදුරජාණන් සීලයක් විදිහට දේශනා කරන්නේ. නිසා උපෝසථ දිනයකදී විතරක් අටසිල් ආරක්ෂා කිරීමත් ප්‍රමාණවත්. නමුත් යම්කිසි කෙනෙක් අකමැත්තෙන් හරි කියන අපහසුවකින් හරි අටසිල් රකිනවා නම් ඒ රකින්න අටසිල් රැකීම නිවන් දකින්න ඒකාන්තයෙන්ම උපකාරයක් මිස පවතිනවා. ස්වාමීන් වහන්සේ කරුණාවෙන් හීන ආනභාගී සීලේ වත්තු වීතික්කමේ දෝසං නපස්සති අවිද්දසු කියන එකේ වත්තු වීතික්කමේ දෝෂ මෝඩ පුද්ගලයන් නොදකින්නේ වත්තු වීතික්කම දෝෂේ අපිට කියලා තව පොඩි පැහැදිලිමක් ගන්න පුළුවන් වත්තු වීතික්කමේ දෝසන්නපත්සති අවිද්දසු අවිද්දසු කියන්නේ අඥාන පුද්ගලයෙක් තමන්ගේ වස්තු ව්‍යතික්‍රමණයෙහි දොසක් දකින්නේ නැහැ වරදෙහි දොසක් දකින්නේ නැහැ කියලා කියන කාරණේ. ඒ කියන්නේ දැන් සමහර වෙලාවට සමහර කෙනෙක් හිතන්න පුළුවන් අපි දැන් අපිට මුණ ගැහලා තියෙන සමහර කෙනෙක් කියනවා අපි ඉතින් පින් කරන්න ඕනේ අපි පව් කරන්නේ නැහැ නේ කියලා කියනවා. මෙතන අපි පව් කරන්නේ නැහැ කියලා මම මම දන්න එක්තරා මහත්මයෙක් ඒ මහත්මයාගේ ඒ ගෙදර තිබුණා මේ කුකුල් ෆාම් එකක් තිබ්බා. ඒතර කුකුල් ෆාම් එකක් තිබුණා මේ අර බොයිලර්ස් කුකුල්ලු හදලා මරනවානේ අන්න ඒක. ඒතර මේ මහත්මයාගේ ජීවිකාව තමයි බොයිලර්ස් කුකුල්ලු හදලා මරන එක. ඒතර මම මේ මහත්යත් එක්ක දවසක් කතා කරනකොට ඉතින් කොහොමද පන්සල පැත්තේ එහෙම යන්නේ නැද්ද කියලා අහුවාම කිව්වා. අපි ඉතින් පන්සල් යන්න පින් කරන්න ඉතින් අපි පව් කරන්නේ නෑනේ. එතකොට මේ මහත්යාගේ අදහස තියෙන්නේ ඒ කුකුල්ලු හදලා මරලා විකුණනවා කියලා කියන එක පවක් නෙමෙයි කියලා. එතකොට ඒ තමන්ගේ අඥානකම නිසා දකින දෙයක්. ඔහු කල්පනා කරනවා ඉතින් පුදුමාකාර මිත්‍යා දෘෂ්ටියක් ගොඩනගාගෙන තියෙනවා. අපි කුකුල්ලුන්ට දවස් 45ක් කන්න දෙනවා. ඒ නිසා අපි මේ සත්තු කොහොමදත් දවස් 45න් පස්සේ 45න් පස්සේ මැරෙන්න ඉන්න අය. මම ඒ සත්තු මරන්නේ නැහැ. මම ඒ සත්තු සමහරලාවට මරලා දෙනවා නමුත් මම සමස්ත සත්තු ප්‍රමාණය එකපාරම මේ මරණ තැනට යවනවා ඒ නිසා මගේ අතින් මැරෙන්නේ එක්කනයි දෙන්නයි ඒ නිසා ඔක්කොම ටික මම මරන්නේ නෑ හැබැයි ඉතින් මම දවස් 45ක් උන්ට කණ්ඩ දෙනවා ඒ නිසා මම මේ මේ කරන්නේ පාපයක් නෙවෙයි මම කරන්නේ එක්තරා විදිහට පිනක් කියලා මෙන්න මෙහෙම කල්පනා කරනවා එතකොට හැබැයි මූදේ මාළු වලන අය පව් කරන්නේ මොකද මූදේ මාළු වලන කට්ටිය මේ මාළුන්ට කන්න දෙන්නේ නැහැ. කන්න දෙන්නේ නැතුව තමයි මාළු මරන්නේ. එතකොට අන්න මෙන්න මේ විදිහට අදහසක් ගොඩනගා ගන්නවා. ඒතර බලන්න මේ පුද්ගලයා ඥානකම නිසා අනුනකම නිසා තමන් කරන වැරද්ද වැරද්දක් විදිහට දකින්නේ. අන්න ඒක තමයි කියන්නේ වත්තු වීතික්ක මේ දෝෂං නපස්සති අවිද්දසී කියලා කියන්නේ වස්තු වේදක්‍රමණයක් තමන් කරනවා. තමන් වැරද්දක් කරනවා තමන් සත්තු මරනවා. හැබැයි ඒක සත්තු මරණ එක වැරද්දක් කියලා තමන් හිතන්නේ නැහැ. ඒතර මෙන්න මේ පුද්ගලයාට තමයි කියන්නේ මේ හාන භාගයේ සීලය යටතේ එයාගේ සීලය දවසින් දවස පිරිහිනවා කියලා කියනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. දැන් ස්වාමීන් වහන්සේ අපි මේ උපෝසත කියන්නේ පන්සලකට ගිහිල්ලා සීල් ගන්නවට අමතරව අපිට ගෙදර ඉඳන් අපි රස්සාව කරන ගමන් අටසිල් සමාදන් වුණොත් ඒකෙත් දෝෂයක් තියෙනවා ස්වාමීන් වහන්සේ ඒක කරන්න සුදුසුද කියලා පොඩ්ඩක් දැනගන්න ස්වාමීන් දෝෂයක් නෑ. Tamanට කරන්න පුළුවන් නම් ඒක දෝෂයක් නෑ. සමහර වෙලාවට අපිට කරන්න අපහසුතාවය තමයි තියෙන්නේ. එහෙම දෝෂයක් නැහැ. කෙනෙක්ට කරන්න පුළුවන් නම් ඒක හොඳයි. වරද්දක් නෑ. හොඳයි. තේරුවන් සරණයි ගෞතම. තේරුවන් සරණයි. හොඳයි. එහෙනම් මේ දවස් දවසට නම් අපි වැඩසටහන අවසන් කරමු. ඉතින් අදත් අපි මේ විශේෂ ධර්ම සාකච්ඡාව ධර්ම සංഭാෂණය ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුක පද්මයෙන් දේශනා වුණු උතුම් ධර්ම කරුණු සමුදායක් සංග්‍රහිත කරන්ට යෙදුණු පදන්තාචාර්ය බුදුഘോഷ මහස්තවර පාදයන් වහන්සේ විසින් රචනා කරන්ට යෙදුණු අපේ බෞද්ධයන්ට දායාද කරන්ට යෙදුණු බෞද්ධ ග්‍රන්ථයේ මහා ධර්ම සාගරය විසුද්ධි මාර්ගය නිවන් මඟ පැහැදිලි කරන අපේ අමතපදං වැඩසටහනේ අපි තවත් වැඩසටහනක් අද දවසේ පවත්වන්න යෙදුනේ. ඒ වැඩසටහනත් අපි අද දවසේ අවසන් කරන්නට මත් වෙන්නේ පිළිබඳව ධර්ම අනුග්‍රහයක් දක්වපු පින්නතුන් පිළිබඳව සිහිපත් කළ යුතුයි. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාවට ධර්ම සංഭാෂණයට විද්‍යුත් දහම් කතිකාවතට අනුග්‍රහයක් දක්වන අනුග්‍රහ දායකත්වයක් සරත් වීරසිංහ මහත්මයා සහ අනෝමා තන්තිලගේ මහත්මිය කියන දෙපළ විසින් ඔවුන්ගේ බලාපොරොත්තු වෙන මේ දෙපාර්ශවයේම මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්ටත් පවුලේ සෑම සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරන්ටත් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි මෛත්‍රියනිතු සිහිපත් කරනවා. ඉතින් මේ මේ වැඩසටහන සඳහා එකතු වෙනවා කියලා කියන්නේ ඒ සඳහා ධර්ම අනුග්‍රහයක් දක්වනවා කියලා කියන්නේ මේ සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවට ධර්මය ශ්‍රවණය කරන්නට ධර්ම මාර්ගයේ ගමන් කරන්නට ලබා දෙන ධර්ම දානයක්. ඒ නිසා මේ ඒ පින්නතුන් සරත් වීරසිංහ මහත්මයා අනෝමා තන්තිරගේ මහත්මිය කියන මේ හැම සියලු දෙනාම සතුටට සන්තෝෂයටපත් වෙන්න ඕනේ. අද දවසේ අපි වටිනා කියන ධර්ම අනුග්‍රහයක් ධර්ම සංග්‍රහයක් සිදු කරන්නට යෙදුණා. බොහෝ දිනකට ධර්මයේ දායාද කර දෙන්න යෙදුණා. ඒ නිසා අපේ මේ කුසලය අපි හැම සිදු දිනාටම ඒකාන්තයෙන් උතුම් නිවන පිණිස හේතු වේවා කියන අදහසක් කරගත යුතුයි. ඉතින් බලාපොරොත්තු වන ආකාරයටම අපි පුණ්‍ය ආනුමෝදනා කරනවා. ඒ දෙපාර්ශවයේම අභව ප්‍රාප්ත සෑම සුඥාතීන්ට මෙපින් දැනීම අපිනේවා. ඒ සියලුම දෙනා මෙපින් අනුමෝදන්ව ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියන දහසිනුත පුණ්‍ය ආනුමෝදනා සිද්ධ කරනවා. ඒ වගේම තමයි මේ ධර්ම දානයේ කුසල ධර්මය ඒ හැම සිළු දිනාටම තම තමන්ගේ නිවන් මඟ ගමන් කරන්න අවශ්‍ය උතුම් කල්යාණ මිත්‍ර සම්පත්තිය පිණිස හේතු වේවා කිසිම ආකාරයක කරදරයකින් බාධකයකින් තොරව නිවන් මඟ ගමන් කර ගැනීමට හැකියාව ලැබේවා හැම සිළු දිනාටම උතුම් නිවනින් සැනසෙන්න මේ උදාර කුසලය එකසීම හේතු වේවා වාසනාව වේවා කියන අදහසින්ත පුණ්‍ය අනුමෝදනා කරනවා අද දවසේත් ඉතින් මේ වැඩසටහනද මෙතනට මේ ධම් සභා මණ්ඩපයේට එකතු වෙච්චි සුපින්වත් හැම සිළු දිනාටත් අපි පුණ්‍ය අනුමෝදනා කරනවා ඒ වගේම YouTube නාලිකාව ඔස්සේ ඒ වගේම Facebook සමාජ මාධ්‍ය ජාලයන් ඔස්සේ නරඹන හැම සුබ දිනකටත් පුණ්‍ය ආනුමෝදනා කරනවා. විශේෂයෙන් මේ වැඩසටහන සංවිධානය කරගන්න අපට උපකාර කරන මේ සුපින්නතුන් සියලු දෙනාටත් අපි ඉතාමත්ම මෙත් සිතින් යුතුව පුණ්‍ය ආනුමෝදනා කරන සියලු දෙනාගේ සියලු යහපත් ප්‍රාර්ථනා සමෘද්ධිමත් වේවා. හැම සියලු දෙනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ උදාර කුසලයේ කෙසේම හේතු වේවා. වාසනාව වේවා කියන දහසින් තු පුණ්‍ය ආනුමෝදනා කරනවා. හැම සියලු දෙනාටම උතුම් නිවනින් සැනසෙන්නටම ධර්ම මාර්ගයේ විවරවේගා ධර්ම මාර්ගයේ ගමන් කර ගැනීමට අසංහීරව ගමන් කර ගැනීමට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා නිවනින් සැනසෙන්නට ලැබේවා කියලා පුණ්‍ය ආනුමෝදනා කරනවා හැම සුදනාතම තෙරුවන් සරණයි